එතකොට අදත් අපිට ලිඛිත ප්‍රශ්න තියෙනවද? හරි. ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. එහෙනම් අපි ලිඛිත ප්‍රශ්نين අපි සාකච්ඡා පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආස්වාස ප්‍රස්වාස සුලන් රැලි දැනෙන්නට පටන්ගෙන මොහොතකින්ම විනාඩි 10කින් පමණ කය නොදැනී ගොස් සමාධියට පැමිණෙන බවත් එම සමාධිය තුල සිත දෙස බලාගෙන හිඳින බවත් සිතිවිලි නොයන බව හා එලෙස විනාඩි 30ක් 40ක් පමණ සිටිය හැකි බවත් පසුගිය ලිඛිත වාර්තාවේ සඳහන් කළෙමි. සැබවින්ම එම අවස්ථාව සමාධිය බව නොදෙන එම භාවනා අවස්ථාව විඳිමින් වසර දෙකක් පමණ ගත කර ඇත්තෙමි. එය සමාධි අවස්ථාවක් බව අවබෝධ වූයේ ඔබ වහන්සේගේ කමඨහන් වාර්තා සාකච්ඡාවේදී. ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා සමාධිය ලැබී ටික වේලාවකින් අත් දෙක අතර পায় බිමට තද වී ඇති ස්ථානවල ආදී විනාශකම් බැලීමට උත්සාහ කළද ඊට සිත යොමවනවාට වඩා කැමැත්තක් ඇතිවන්නේ සමාධියේ බැසගෙන සිටීමටයි. දැන් ඇති වී ඇති වෙනසක් වන්නේ එසේ සිටින විට බෙල්ලට පහතින් පිට කොටසේ තද රස්නයක් හිරිවැටීමක් පැතිරී යාමයි. එදෙස බලා සිටියද එය තව තවත් පැතිරීමක් මිස වෙනත් දෙයක් නොදැනේ. ඉදිරි පියවර පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳ කාගෙද කියන්න පුළුවන්ද මට ප්‍රශ්නේ? හොඳයි තෙරුවන් සරණයි. මේ කොච්චර කාලයක් විතර භාවනා කරනවද? අවුරුදු 3ක් විතර. අවුරුදු 3ක් විතර. සක්මන් භාවනා එම කළා. කළා ස්වාමීන් වහන්සේ. එතකොට පරයන්කෙදි මොනවාද කරන්නේ? ආනාපාන සතිය. ආනාපාන සතිය කරනවා ස්වාමීන් අවුරුදු 3ක් තිස්සේ ආනාපාන සතිය වඩනවද? නෑ මුලදී මුල අවුරුද්දම කරේ මෛත්‍රී භාවනාවයි බුද්ධානුස්සතියයි වැඩන එක. හරි. ඊට පස්සේ මට මොකද මට ආනාපානි දැනෙන්නේ නැහැ කියලා මම හිතාගෙන හිටියේ. හරි. පස්සේ දැනුණා. ඔව් දැනෙ දැනලා ගමම්ම අර විදිහට අර හිස් අවකාශයකට යනවා වගේ මේ වෙනවා. ඒකලා මේ හිත කොහෙවත් යන්නේ නැතුව තියෙනවා. මම ඒ දැන් ආනාපාන සතිය දැනෙන්නේ මේ ආනාපානි දැනෙන්නේ ආස්වාස ප්‍රසස දැනෙන්නේ නැහැ කියලා. හරිම දුකකින් හිටියස. හරි. දැන් දැන් තියෙන්නේ මේ தත්ත්වෙමද? නැහැ. දැන් අර මේ ඊට පස්සේ මම පුරුදු වුණා අර මේ සමාධිය තුල ඉන්න. හරි. ඊට පස්සේ ඔබ වහන්සේ ලිඛිත ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරාට පස්සේ කීවා මේ අර අත් අතර මේ තද වෙන තැන්වල එහෙම බලන්නයි කියලා නිරීක්ෂණය කරන්න කියලා ඒකට හිත දෙන්නෙම නෑ අරකටම හිත යන්නේ අර <laughs> සමාධියම වැසගෙන ඉන්න. ඒක හිතය කියලා කියන්නේ අපිට උතන ditta ධම්ම සුඛයක් මිසක් ඒකේ විපස්සනා පැත්තෙන් ප්‍රයෝජනයක් නෑ. ඒකයි දැන් බුදු මේ බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ඔය සල්ලේක සූත්‍රයේදී එහෙම කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ පාර ඇහුවෙත් ඒකනේ. ඒකෙදී එහෙම බුදුහාඳුරෝ කියන්නේ මේ පුංචි සමාධින්නේ සමාධි නෙමෙයි අත්‍තරම මේ මේ ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ ධාන ඊළඟට අරූපාවචර ධාන ඕවා පවා බුදුහාඳුරෝ මේ සඳහන් කරලා කියනවා. මේකේ මේක තියෙන්නේ dittham සුඛයක් විතරයි. සමාධි සෝයක් විතරයි. මේකේ ඉඳීමෙන් කෙලස් කැපෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ භාවනාවෙන් සමාධි සෝයක් ලැබෙනවා. නමුත් අපි ඒකට වෙලා හිටියා කියලා ප්‍රඥාවක් වෙඩෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සමාධිය අතහැරලා ඇවිල්ලා සමාධිය පාවිච්චි කරන්න ඕනේ මේ විපස්සනාව සඳහා. ඒ නිසා සක්මන් භාවනාව කොහොමද කරන්නේ? සක්මන් භාවනාව පරයන්කේ දීට වඩා සක්මනේදී සිත විසිරේ. යලි විගස අරමුණට එමි. සක්මණේදීද දැන් පිටදිගේ සිදුවන රත්වීම ඇතිවේ. නැවත එම දැනීම නැතිවීම යලි ඇතිවීම සිදුවේ. එය නොතකා පාදයේ දැනීම්වල සිත තබා සක්මන් කරමි. මෙය නිවැරදිදයි පහදා දුන්නේ මම. පොඩ්ඩක් අන්තිම වාක්‍ය කියන්න. එය නොතකා පාදයේ දැනීම්වල සිත තබා සක්මන් කරමි. හරි. ඔච්චරයි. ඒක දැනට කරන්න එහෙම. ඒ කියන්නේ මොකක්ද දැනීමක් වෙන එකක් වෙනවා. ඒක නොතකා හැරලා දැනට මේ යටිපතුල්ල දැනන දේත් එක්ක ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් හොඳයි. එතකොට හිත දැන් අර මුලින්ම ලියතුනේ මේ හිත පිට යනවයි කියලා. ඒ කියන්නේ දිගටම ඒ தත්ත්වද නැත්නම් පොඩ පොඩ යනකොට අඩු වෙලා හොඳට හිත පිට යනකොටම ආපහු ගන්නවා. ගන්නවා. හොඳයි. ඊට පස්සේ යටිපතුල්ල දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද දැන්? ඉන්න පුළුවන් ස්වාමීන්. මෙනෙහි කිරීමක් කරන්නෙත් නැතුව? එහෙමයි ස්වාමීන්. මුකක මෙනෙහි කරන්නේ නැහැ. ඊට පස්සේ යටිපතුල් වල දැනෙන දැනෙන්නේ මොනවාද? මේ ඒ කියන්නේ අර වැලි වල තිත මේ උණුසුම මේ තද ගතිය ඒව දැනි දැනි මේ සක්මන් කරනවා. හොඳයි. එතකොට يعني හිත ඇතුලේ මුකුත් කතාවක් එච්චර නැද්ද? ටිකක් තියෙනවා. ටිකක් තියෙනවා. ඒ උනාට මේකත් එක්ක ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතකොට පිටි රත් වීමක් දැනෙන එක තමයි අලුතෙන් සිද්ධ වුනේ. හොඳයි. ඒක මෙච්චර ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි මෙතෙන්දි තාම මුළු කයට දාන්න ඕනේ නැහැ. ඒ වෙනුවට යටිපතුල් වලම තියන්න යටිපතුල් වල තව ටිකක් විස්තර බලන්න පුළුවන් නම් හොඳයි. කියන්නේ මුලදී අපි තුන් දැන් දැනට දැනෙන්න ලක්ෂණ මොනවද කියලා නිකන් අපි දැන් මේ කතා කරපු දේවල් වලින් මොනවද දැනෙන දේවල් තියෙන්නේ? යටිපතුල් වල මොනවද දැනෙන්නේ? යටිපතුල් වල අර වැලි වල තියකට අපිට දැනෙන්නේ. ඒව තමයි දැනෙන්නේ. තද ගතිය, ඒ ඇනෙන සුළු ගතිය මේ තෙත උණුසුම. හරි. එතකොට පාදයේ මුළු මුළු පාදෙම එකපාර වදිනවද නැත්නම් කොහොමද වදින්නේ? නෑ විලුඹ කොටස ඒ විදිහට ක්‍රමයෙන් තියන්නේ මම. හා. ඒ නිසා ඇඟිලි ඇඟිලි පහෙන් කොයි ඇඟිල්ලද මුලින් වදින්නේ? ඇඟිලි පහෙන් මාපට ඇඟිලි <laughs> අන්න ඒවා ටික අපි බලන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් මෙතන වැඩේදී අපි පොඩි උනන්දුවක් ගන්න ඕනේ මේ ගැන පොඩි පරීක්ෂණයක් කරන්න. ඒ මෙතන තියෙන්නේ අර හොඳ නිකන් يعني මේක يعني ඇඟිලි වල ඕක අපිට වැදගත් කමක් නැහැ. කොයි ඇඟිලි වැදුනත් ප්‍රශ්නයක් නැහැ. <laughs> ඕකේ ඕකේ වැඩේ තියෙන්නේ මේ මේවා හොයන්නේ අපේ තියෙන ඇතුලේ මේ යම් යම් ಗುಣ විශේෂයන් දියුණු කර ගැනීම සඳහා. නැත්නම් කොයි ඇඟිලි වැදුනත් එකයි. දැන් අර එක එක දේවල් ඔහොම හොඳට බලන්න බලන්න තමයි අපේ ඇතුලේ ධම්මවිචයක් දියුණු වෙන්නේ. අපේ ඇතුලේ ප්‍රඥාවක් දියුණු වෙන්නේ. හොඳට සතිය නිකන් අර හොඳට දැන් කියන්නේ ඔහේ නිකන් මේක බලනවා වෙනුවට මේ අස්සේ මොනවාද තියෙන්නේ කියලා තා පොඩ්ඩක් විපරම් කරලා බලනකොට තමයි මේ හැකියාවන් වර්ධනය වෙලා එන්නේ. ඒකයි අපි උතන මේ කියන්නේ අභ්‍යාසයක් වශයෙන් කරන්නේ. ඒ ඒ දේවල් බලනකොට බලනකොට අන්න සතිය දියුණු වෙනවා, සම්පජඤ්ඤය දියුණු වෙනවා. හොඳට නිකන් අර හිත එක තැන හොඳට බැස ගන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙන්නේ. නිසා තව ටිකක් උනන්දුවෙන් කරන්න ඒ පාදයක් පොළවේ වදිනකොට බලන්න මේකේ මුළු පාදෙම එකම වදින්නේ නැහැ. ඔන්න බිඩුඹ වැදුනා. ඊළාට පොඩ පොඩ තව ටික දැනීම වර්ධනය වුණා. ඔන්න ඊළාට ඇඟිලි වදිනවා. ඇඟිලි වලත් අපි තුමු ඔන්න ඉස්සෙල්ලාම අපට ඇඟිලි වදිනවා. ඒ ටිකක් චුට්ටක් දැනගන්න. ඊළාට මෙතන අපිට මුලදි හම්බ වෙන්නේ අපි තුමු තද ගතියක් විතරයි. අපි තුමු පොළවේ වදිනකොට පාදය මුලදි අපිට තේරෙන තද ගතියක් විතරයි. සමහරට ඔන්න මේ රත් වෙච්ච තැනක නම් ඔන්න උණුසුම් ගතිය ඊළඟට තේරෙන්න පුළුවන්. ඊළඟට වැලිවල තියෙන ගොරෝසු ගතියක් තව තේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි උනන්දුවක් ඇති කරගන්න ඕනේ මේකේ තව තව මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් සොයන අසුලව බලන්න. අනිත් එක දැන් මේවා ඒ තරම්ම අර දැන් මේ දැනෙන දේවල් ලොකු උනන්දුවක් ඇති කරන දේවලුත් නෙමෙයි. ඉතින් ඒකයි අපි ඒ ඒ බඳු දේවල් හොයන්න නම් හිතේ වීරයක් අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ මට නිකන් හීනමානයක් වගේ මට බැරි වෙයි මට මේක බෑ කියලාමයි හිතෙන්නේ. නෑ මේ මේක පුංචි ළමයෙකුටත් පුළුවන්. <laughs> <laughs> මේක වැඩි හිටින් නෙමෙයි පුංචි ළමයින්ට ඉතාලම ලේසියෙන් පුළුවන්. මුල කාලේ ආස්වාසි දැනෙන්නේ මට දැනෙන්නේ නැති වෙයි. ඔහොම හිතුනේ. ඒක තමයි. ඒ ඔක්කොම දැන් දැනෙනවා කියලා යන්න. ඔක්කොම ආනාපානෙත් පුළුවන්. මේ පාදයේ දැනෙන දේවලුත් ඔක්කොම පුළුවන් කියලා දැන් ඔක්කොම මේ පුළුවන් පැත්තෙන් හැකි සංඥාව ඇති කරගන්න. මේක මේ එච්චර අමාරු වැඩක් නෙමෙයි. මේකේ හොඳට යෙදීමයි ප්‍රධාන කාර්ය වෙන්නේ. මොකක්වත් අපිට මේ සඳහා අමුතු අපි අතිවිශේෂ පුද්ගලයෝ වෙන්න ඕනේ නැහැ. <laughs> බුදුහාඳුරු පෙන්වන පාරේ යන්න අපිට මනුසකම තුන නම් ඒ ඇති. ඒ කියන්නේ අන්තිමට අපි එන්නේ ඒ සරල මනුසකම තමයි එන්නේ. බුදුහාඳුර කියන්නේ මේ පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි උපක්ඛිට මේ අපි හැමෝටම දෙන්නේ මේක ප්‍රබාස්සර හිතක්. ඒක මේ අර කෙලස් තට්ටුවකින් දැන් ආවරණය වෙලායි තියෙන්නේ. ඉතින් අර බුදුහාඳුර පාර පෙන්නනවා මේ කෙලස් තට්ටුව අයින් කරගන්න. අන්තිමට ඉතින් අපිට හැමෝටම අර උරුම බොහොම සරල පහසු තැනකට එන්නේ. ඒ නිසා ඒකනේ සුනීතටත් පුළුවන් වුණා, සෝපකටත් පුළුවන් වුණා නේද? ඒක අපිටත් පුළුවන්. <laughs> ස්වාමීන් වහන්සේ නම් පර්යංකෙදිත් ඒ විදිහට අර ඔව් පරයන්කදී දැන් බලන්න ඒ කියන්නේ ආනාපානයෙන් ටිකක් දුර ගිහිල්ලා සිත සමාධි වේවි දැන් දැනට සමාධි වෙනන්නේ කොච්චරලා යනවද සමාධි වෙන්න විනාඩි 10ක් 15කින් සමාධි සමාධි වෙනවා මොකද්ද සමාධිය කියලා කියන්නේ මම සමාධිය කියලා ඔබ වහන්සේදා කිව්වා ඒ தත්ත්වයේ සමාධිය කියලා මට විස්තර කරනකොටයි තේරුනේ ඔව් සමාධිය කියලා මම කියන්නේ දැන් ටිකක් වෙලා යනකොට අර ආස්වාස ප්‍රාස්වාස දැනිලා නිකන් සුදු පාට නිකන් ගුහාවක් වගේ තැනකට ආ ඒකට ඇතුළට යනවද? ඔව් සිත යනවා. ඒකලා එතන නොසැලී ටිකක් සතුටකින් වගේ ඉන්නවා. ඉන්නවා. හරි. නෑ එතන එතෙන්ට එහෙමනම් ඒකට යන්න කලින් ගන්න. ඒ කියන්නේ ඔතන යනවා කියන්නේ එතන ටිකක් ගැඹුරු පොඩි ගැඹුරු සමාධියක් තියෙනවනේ එතකොට. ඔතන ඇතුලේ ඉඳින්මදී ඇත්තම කියනවා වගේ ලොකු ඒ කියන්නේ ඒකේ ආස්වාදනීය ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකට අපි ඇලෙනවා ඊළඟට. දැන් ඔතෙන්දී අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ මේක ඇතුලේ හිටියා කියලා මේ ප්‍රඥාවක් දිනු වෙන්නේ නැහැ විපස්සනාවක් වැඩෙන්නේ නැහැ. හැබැයි දැන් හැබැයි එක පැත්තකින් සතුටු වෙන්න ඕනේ හිතේ දැන් සමාධියක් දිනු වෙලා තියෙනවා. දැන් ඒකනේ ඔතනට යන්න පුළුවන්. දැන් අපි සමාධිය පාවිච්චි කරන්න ඕනේ ප්‍රඥාව දිනු කරන්න. ඒ නිසා දැන් විනාඩි 10කින් ඔතෙන්ට යනවා නම් විනාඩි 5කින් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. මොකද විනාඩි 10ක් ඉඳලා ඕක ඇතුලට ගියොත් ආයෙ ඉතින් ඔතන අපි ආයෙ ලොක් වෙනවා. එතන තියෙනවනේ ආයෙ ඉන්න කැමැත්තක් නැහැ. ඒ හින්දා යන්න කලින් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. දැන් විනාඩි 5ක් විතර ආනාපාන සතිය වඩන්න පොඩ්ඩක් නතර. වර්තමානට ගැනීම සඳහා. හිත පොඩ්ඩක් නිකන් එක කර ගැනීම සඳහා පමණක්. සමාධියට යන්න එපා. සමාධියට යන්න කලින් මේ වැඩේ පටන් ගන්න. දැන් අර අපි කෙනෙකුට විස්තර කරේ මේ අත් දෙක අතර තියෙන උණුසුම පාදවල දැනෙන දැන් මේ තද ගතියක් එහෙම නැත්නම් මේ කොට්ටේ එක තියෙන පීඩනයක් මේ ඕනම දෙයක් වළංගුයි කායදියා සමස්තයක් වශයෙන් බලලා මේ දැනෙන දෙයකට ඉසලා හිත දාගන්න. පහසු තැනකින් පටන් ගන්න. හැබැයි ආයෙත් හිත ආනාපානෙට දුවන්න ඉඩ තියෙනවා. ආයි ආයි ගේන්න. දැන් පොඩ්ඩක් හිත يعني මෙල්ල කරගන්න අවශ්‍යයි. හිත කියන දේ නෙමෙයි දැන් බුදුහාඳුර කියන දේ කරන්න ඕනේ. දැන් බුදුහාඳුරනේ කියන්නේ ඕකේ මේ ධාතු මනසිකාරයක් වඩන්න. නැත්තම් මේ يعني සමත පැත්ත කියන එක එක පැත්තක් පමණයි. දැන් ඒක දැන් වැඩිලා තියෙන්නේ ටිකක්. සෑහෙන වැඩිලා තියෙනවා. දැන් අන්න සමත පුබ්බංගව විපස්සනාව දැන් මේ යන්න හදන්නේ. දැන් තමත් සමතයක් වැඩිලා තියෙනවා. ඒක පාදක කරගෙන දැන් ඔන්න විපස්සනාවකට නැඹුරු වෙන්නයි හදන්නේ. ඒ නිසා උත්සාහත් වෙන්න වැඩි වේලාවක يعني විනාඩි 5ක් හිටියාම ඇති හොඳටම ආනාපාන සතියේ සමාධියට යන්න දෙන්නත් එපා. ඊට කලින් මේ දැනෙන දේවල් හොඳට බලමින් يعني මෙතනත් දැන් ඊළඟට හිත එකඟ වේවි. දැන් අපේ හිතේ සමාධියක් වර්ධනය වෙලා තියෙනවා මේ අලුතෙන් බලන අරමුණ තුල හොඳට හිත එකඟ වෙනවා. වෙන කෙනෙකුට වඩා හිතේ සමාධියක් තියෙන කෙනාගේ හිත එහෙ මෙහෙ දුවන්නේ නැතුව මෙන්න මේ අලුත් අරමුණේ හොඳට බැස ගන්න. අලුත් අරමුණේ මොනවද තියෙන්නේ කියලා ඊළඟට බලන්න. මෙතන මේ රස්නේ ගතියක් තියෙනවා මේ රස්නේ ගතිය ඔහේ තියෙනවද නැත්නම් මේක නැත්තම් මේක හට ගන්නවද වෙනස් වෙනවද දිගටම තියෙනවද කියලා පොඩ්ඩක් විමසුම් නොනින් එතනත් බලන්න ඕනේ. ඒ දේ කරන්න පටන් ගන්න. හොඳයි. එහෙමයි සර්. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර දෙකක පමණ කාලයක සිට ඔබ වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ භාවනාවේ යෙදෙන යෝගිනියක්මි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. භාවනා පරයන්කේ වාඩි වූ විට ඉක්මනින්ම නාසිකාග්‍රේ සිත තැම්පත් වේ. ඉන්පසු ධාතු ගුණ බැලීමේදී නොදැනුවත්වම සිත හිස් ගතියකටපත් වේ. මෙහි පැමිණි මුල් දින දෙකේදී එසේ හිස් වූ සිතට අරමුණු ගලා එන්නට විය. දැන් එම හිස් වූ ස්ථානයේ සිත පවත්වා ගැනීමේ හැකියාවක් පවතී. කිසිදු අරමුණක් නැත. ප්‍රශ්නය මෙසේ සිටින විට නොදැනීම නින්දට ගොස් ගැස්සී නැවත හිස් ගතියටම සිතපත් වේ. මේ ගතිය කීපවරක් සිදුවේ. මේ වළක්වා ගැනීමට මාහිත උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය. මේ යාට සක්මනක් ගැන තියෙනවද නැද්ද? නැහැ. කාගේද ප්‍රශ්නේ? දැනවත් නැහැ. අවුරුදු දෙකක් වඩන භාවනා කරනවා කියලා තියෙනවා නේද? එහෙමයි ස්වාමීනි. හොඳ මේ කියන්නේ දෙකේදීම ආනාපානෙද්ද කරේ? ආනාපාන සතිය. එහෙමයි. ඊට පස්සේ සක්මනත් කෙරුණා. සක්මනත් කෙරුණා. ගෙදෙද්දි භාවනා කරනවද? ගෙදෙද්දි කරනවා. ගෙදෙද්දි කොච්චර විතර වගේ වෙලා? සාමාන්‍යයෙන් උදේ වරු පැය දෙකක් විතර පැය දෙකක් කරනවා. හොඳයි. එතකොට දැන් ආනාපාන සතියෙන් කියන්නේ මීට කලින් ආනාපාන සතිය කියන්නේ මේ අවුරුදු දෙකම ආනාපාන සතිය පමණක්මද කළේ? එහෙමයි. එච්චරමයි කළේ. එතකොට ආනාපාන සතියේ කොයි හරි ඉන්නා වගේද නිකන් තේරෙන්නේ? දැන් දැන් මට ධාතු මනසිකා ඒකත් ධාතු ධාතු ගුණ දැනෙනවා. ධාතු ගුණ දැනෙන්නේ ආනාපානයේද? ආනාපානයේ. හා හා ඊට පස්සේ මොනවද දැනෙන්නේ? දැනෙන්නේ සම චංචල ගති ඒව දැනෙනවා. ඊට පස්සේ රත් වෙනවා ගති. යටිපතුල එහෙම යටිපතුල රත් වෙනවා. අහහ. යටිපතුලයි පොළොවයි අතරේ රත් වීම වගේ. බඩදා ඉන්නකොට එහෙමයි. ඒ වගේ එහෙම මම පුටුවෙනි වාඩි වෙලා ඉන්නේ නිසා එහෙම දැනෙනවා. එහෙම දැන් ඒක දිහා බලාගෙන ඉන්නකොට හිත මේ නිකන් හිස් වෙනවා වගේ දැනෙනවා. එතකොට මේ ඒ ඒ තද මොකද්ද මේ දැන් ඔය පාද අතර තියෙන රස්නේ ගතියට මොකද වෙන්නේ එතකොට? ඒක ඊට පස්සේ නොදෙනී යනවා. ඒ දේවල් නොදෙනී යනවා. එතකොට නොදෙනී ගියාට පස්සේ වෙන මොකක්කටවත් දැම්මෙන්නේ නැද්ද? වෙන අරමුණකට දැම්මෙන්නේ නැහැ. එහෙම දැම්මහම දැන් වෙන අරමුණකට දානවා ඒ වගේ වෙලාවට අත් දෙක අතරට. හරි. එහෙම දැම්මහම ඒක දිහා බලාගෙන ඉන්නකොටත් ඒකත් නොදෙනී. නොදෙනී යනවා. එතකොට සක්මන් භාවනාවේදී මොකද කරන්නේ? සක්මන් භාවනාවේදී මේ ඒක මට දැනෙන්නේ මේ හිත ඉඳලා හිට දුවනවා ආපහු හිතෙන්ට ගන්නවා රස්නය ඊට පස්සේ ඉතින් දද ගතිය ඒ හැමදේම ඇඟිල්ල වදින මුලින්ම විලුඹ වැදිලා ඊට පස්සේ මේ පොඩි ඇඟිල්ල ඊට පස්සේ මහපට ඇඟිල්ල ආයින කකුල උස්සනකොට මහපට ඇඟිල්ල තද වෙනවා වගේ දැනෙනවා එහෙම කාලයක් තිස්සේම ওই ටික බැලුවා. එහෙමයි හොඳයි. දැනටමත් ওই ටිකද අහුවෙන්නේ? දැනටමත් ඒ ටිකමයි. දැනටත් ওই ටිකමයි අහුවෙන්නේ. අහුවෙන සීතල උෂ්ණ ගතිය අහුවෙනවා ඒ ඒ- ඒවා දැනෙනවා. දැනනවා. ඔව්. හරි. දැනටත් ඒ ටිකම තමයි. ගා- සක්මන් භාවනාවේ. හොඳයි. ම්, එදිනදා ජීවිතේදී කොහොමද මේ හිත අ, හිත මේ දුවනවා අඩුයි. ටිකක් ඉතින් යනවා. <laughs> එතකොට කොහෙද දුවන්නේ? ඒක ඉතින් එක එක දරුවෝ ගැන <laughs> හරි. ඒ කියන්නේ හිතයට වඩා ඇලීම් ගැටීම් අඩුවක් තේරෙනවද නැත්නම් මොකක්ද අඩුවක් දැනෙනවා. දැනෙනවා. දැන් එතකොට දැන් ඔයක අද ලියලා තින්නේ ඔය ආනාපාන සතියේ වැඩනවා වැඩුවාට පස්සේ මොකද්ද ධාතු මනසිකාරයත් පොඩ්ඩක් වඩනකොට දැන් හිත හිස් වෙනවා කියලා. එතකොට එතකොට මොකද කරන්නේ? එතකොට ඒ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. ඉන්නවා. දැන් මුල මුල දවස්වල එහෙම බලාගෙන ඉන්නකොට නිකන් සිතවිලි එනවා හරියට එක එක ඒවා. හරි. ඒක ඊට පස්සේ ඒකට ඒවට මොකද කළේ? ඒවා ඔහේ බලන් හිටිය ඒවා ගණන් ගන්නේ නැතුව. ඊට පස්සේ ඒක ටිකන් වැඩියෙන් වැඩියෙන් එන්න ගත්තා. එන්න ගත්තා. ගොඩාක් හරි. ඊට පස්සේ ඊට පස්සේ ඒක සමනේ වෙලා ගිහිල්ලා දැන් අඩු වෙලා, තැම්පත් වෙලා. දැන් තැම්පත් වෙලා. දැන් එතකොට ඔය කියන විදිහට හිත දිහා බැලුවාමත් හිතෙත් මුකුත් නෑ දැන්. නෑ. හරි. දැන් එතකොට ඔය தත්ත්වය කොච්චර විතර වෙලා ඉන්නවද? මේ தත්ත්වයේ පැයක් ඉන්න පුළුවන්. හැබැයි අර ගොඩාක් ලොකු සමාධියක් නෙමෙයි මේක. හ්ම්. ඒ කියන්නේ සමාධියක් නෙමෙයි කියලා කියන්නේ ඇයි? ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා නිකන් අර මට මුලම හරියේදී මුලම භාවනා කරන්න ගත්ත මුල් දවස්වල නිකන් හිත සමාධියට ගිහිල්ලා නිකන් ඇතුලකට ගිහිල්ලා වගේ එහෙම හිටියා. මේ දැන් එන්නේ එහෙම ලොකු තද ගතියක් නැහැ දැන් දැන් කොහොමද තියෙන්නේ? දැන් ඉතින් කියන්නේ එච්චර හිතට දැනෙන්නේ නැහැ මං ලොකු සමාධියක ඉන්නවා කියලා දැනෙන්නේ දැනෙන්නේ එතකොට ඒ වෙලාවේදී හිතේ අරමුණක් ඇත්තෙත් නැහැ. නැහැ. අරමුණක් ඇත්තෙත් නැහැ. නිකන් මතු පිට වගේ ඉන්නවා ශාන්තව. එහෙමයි. හරි. සක්මන් කරද්දී කියන්නේ දැන් ඔතන හැම හැම පර්යන්කයකදීම ওই තත්තර දැන් යන්න පුළුවන්ද? හැම හැම එකකදීම සමහරක් වෙලාවට බෑ වැඩි හරියකදී පුළුවන්. පුළුවන්. හොඳයි. ගිහිල්ලා එතනට එතනලා ඉන්න පුළුවන්. හොඳයි. එතකොට මෙහෙම ටිකක් කරමු. අපි වාඩි වෙලා ඒ කියන්නේ ආනාපාන සතියත් වඩන්න නැතුව කෙලින්ම හිත දිහා බලන්න. හිත දිහා බලද්දී සිතුවිලි සිතුවිලි වල පොඩ්ඩක් අර එනේ යන ස්වභාවය අපි තේරුම් ගන්නවා නම් වටිනවා. ඒ කියන්නේ දැන් උතන සමාධි පැත්තත් හැදිලා තියෙනවා. නම් තව ටිකක් මේ ඒ කියන්නේ උතන ත්‍රිලක්ෂණය තව තව වටහා ගන්න තරමට නුවණ දියුණු වෙනවා. ඒ කියන්නේ ඕකේ බලන්න සිතුවිල්ලක් කියන්නේත් දැන් අපිටම අපිට මුලදී සිතුවිලි දැන් සිතුවිලි දාමයක් වගේ තියෙනවා. මේවා අතර හරිම ළඟ ළඟ තියෙන්නේ. මේවා බලන්න බලන්න මේවා ඈත් වෙනවා වගේ වෙනවා. සිතුවිලි අතර නිකන් හිඩැස් වගේ තියෙනවා. ඒව එහෙම තේරලා තියෙනවද? නෑ එහෙම තේරෙලා නෑ සමහර ලාට ආනාපාන සතියේ දැන් මට සමහර පාරයන්කවලදී මට ඒ එහෙම මේ සිත එකඟ වෙන්නේ නැතිකොට මම ඔය මේ ධාතු මෙහෙමයි මේ ශරීරය මේක ධාතු වලින් හැදිලා තියෙන්නේ ඒ නැත්තම් මේක අනිත්‍යයි මෙහෙම හැමෝගෙම මෙහෙම ඒ වගේ හිතනකොට ඒත් හිත එකඟ වෙනවා. එකඟ වෙනවා. එකඟ වෙනවා. එතන එතන හැබැයි එහෙම හිතලා විතර ගන්න යන්න එපා. දැන් මේ මේ ක්‍රමේදී ආනා මේ මොකද්ද සතිපට්ඨාන ක්‍රමේදී අපි අලුයෙන් අලුතෙන් විතරක කළා හිතට නිකන් කාවක් දන්න යන්නේ නැහැ කිසි දෙයක්. බාහිරින් කාවක් දන්න යන්නේ ඒ වෙනුවට අපි කරන්නේ ඇත්ත වශයෙන් තියෙන දෙයක් මෙයාට පෙන්ලා දෙන්න මොකක්වත් මේ බුදුහාඳුරෝ කිව්වයි කියලා මේකට කාවක් වෙනුවට අපි කරන්නේ වර්තමාන වශයෙන් තියෙන දෙයක් හරහාම එයාට ඉගෙන ගන්න හරින්න ඕනේ. ඒ නිසා හිත දිහා බලන එක හොඳයි. හිත දිහා බලලා දැන් සිතුවිලි සිතුවිලි වලින් තමයි අපිට දැන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. දැන් ආනාපාන සතියේ ඉන්නකොට දැන් මේ දැන් ධාතු මනසිකාරයත් කරනවා කියලා තියෙනවනේ. ඒතකොට ධාතු ලක්ෂණ තාම දැනෙනවද? ධාතු ලක්ෂණ නැහැ. දැන් දැනෙන්නේ දැන් දැනෙන්නේ නැහැ. මුලින් වේදනාව එහෙම මොකක්වත් දැනෙන්නේ නැහැ. වේදනාව දැනුණා මුලින්. දැන් ඒත් නැහැ. දැන් ඒත් නැහැ. හොඳයි. එතකොට එහෙමනම් يعني පොඩ්ඩක් වාඩි වෙලා ආනාපානෙත් වැඩියේ ඉන්නේ නැතුව ආනාපානෙත් හොඟක් හිටියොත් සිතුවිලි එන්නෙත් නැති වෙන්න ඉඩ තියෙනවා. දැන් පොඩ පොඩ හැදිලා තියෙන නිසා දැන් පොඩ්ඩක් හිතුවිලි දිහෙන් හිතුවිලි වලින් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. දැන් වාඩි වෙලා පොඩ්ඩක් හිත දිහා බලනවා. එතකොට සිතුවිලි ටිකක් එන්න අවශ්‍යයි. දැන් මම මේ කියන්නේ සිතුවිලි හරහා මේ தත්තර ගන්න. දැන් දැන් මොකද කායික වශයෙන් ධාතු මනසිකාරය දෙයක් දැනෙන්නෙත් නැහැ. වේදනාවක් අහුවෙන්නෙත් නැහැ. දැන් හිත හිතෙන් දැන් ටිකක් ගන්න පුළුවන්. කියන්නේ මේ දේවල් හොඳට අපි මේ අරමුණු වල ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා අතනට යන එක තමයි වටින්නේ. නිකාං හිත කියන්නේ මුලදී කියන්නේ ඒ හරහා තමයි පොඩ්ඩක් ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. දැන් අපි එතනට එකපාරට දාගෙන ඔහේ හිටියා කියලා එතනක් තියෙන සමාධි ස්වභාවයක් එතනක් තියෙන්නේ. එතන එහෙම හිටීමෙන් ප්‍රඥාවක් එතන වඩන වෙන්නේ නැහැ. එක අතකින් බලනවා. ඒ නිසා පොඩ්ඩක් සිතුවිලි දිහා බලලා සිතුවිලි වලින් පොඩ්ඩක් ඉගෙන ගන්න බලන්න. කොහොමද මේ සිත වැඩ කරන්නේ? කොහොමද මේ සිතුවිලි වර්ධනය වෙන්නේ? කොහොමද මම මේ සිතුවිලි පෝෂණය කරන්නේ? ඊළඟට මෙහෙම පොඩ්ඩක් අර හිත දිහා වටහා ගන්න වටහා ගන්න තේරුම් ගන්න තේරුම් ගන්න තිතේ තියෙන කෙලෙස් වටහා ගන්න වටහා ගන්න අන්න ප්‍රඥා පැත්තක් වර්ධනය වෙනවා. එන එන සිතුවිලි වලට මොකද වෙන්නේ කියලාත් බලන්න. එන සිතුවිල්ලක් සිතුවිල්ලක් එනවා ඊළඟට පොඩ්ඩක් එයා පුංචි රඟ දැක්වීමක් කරනවා ඊට පස්සේ ආපහු යනවා ආයෙත් තව සිතුවිල්ලක් එනවා පොඩි රඟ දැක්වීමක් කරනවා ආපහු යනවා අපි නිකන් බොහොම මධ්‍යස්තව විරාගීව බලන් ඉන්නවා ඕක ඕක වෙන්න වෙන්න වෙන්න හිතුවේ නිකන් ඈතට ඈතට ඈතට යන වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ආයෙත් අර හිත විවේක විවේක තත්ත්වයට යාවි. ඕක පොඩ්ඩක් කළා බැලුවා නම් හොඳයි. ඔහම ඔහම ගියේ ගියේ නැද්ද කොයි වෙලාවකවත්. එහෙම කළා ඔතෙන්ට එහෙම ගිහිල්ලා නැද්ද? එහෙම ගියේ නෑ. හරි. චුට්ටක් ඒකත් කරන්න. කියන්නේ අපි නිවැරදි තැනක අපි දැන් විපස්සනාවේ ඔය අපි කතා කරපු මෙතෙක් කතා කරපු අනිශ්චිත ස්වභාවයක් නම් අපි නිවැරදි ඉන්නේ ඕනම පාරකින් ඔතෙන්ට දාන්න පුළුවන්. ධාතු මනසිකාරය හරහා ගියත් එතෙන්ට යන්න පුළුවන්. වේදනානුපසනාවක් හරහා එතෙන්ට යන්න පුළුවන්. ඊළඟ චිත්තානුපසනාවක් හරහා එතෙන්ටමයි යන්නේ. එකම தත්වයකටමයි යන්නේ. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී හැම කායानुපසනාවේ තියෙන කමඨහන් 14 දිම බුදුහාඳුනෝ කියන්නේ අන්තිමට අනිසිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදීති. වේදනානුපසනාවෙත් අන්තිමට කියන්නේ අනිසිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදීති. ඊළඟට චිත්තානුපසනාවෙත් කියන්නේ අනිසිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදීති. කොහෙන් ගියත් අන්තිමට ඔය වගේ தත්වයකට අපි හිතපත් වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ ධාතු මනස ඒ ධාතු ගැන තව ටිකක් බලන්න. අ දැන් බැලුවත් ආයෙත් මෙතෙන්ට එන්න ඕනේ. එහෙමයි. වේදනාවක් ආවත් ඒකත් බලන ආයෙත් මෙතෙන්ට එනවා. ඒකත් බලලා ආයෙත් මෙතෙන්ට එන්න. ඊට හිතුවිලි දෙහත් බලන්න. හිතුවිලි දෙහත් බලලත් ආයෙත් මෙතෙන්ට එන්න. කියන්නේ පොඩ පොඩ මේක කියන්නේ ගිහිලා තියෙන පාර හොඳයි. තව තව ඒක ගැන හොඳේ හොඳට හිතේ තහවුරුවක් විශ්වාසයක් ඇති කරගන්නයි තියෙන්නේ. කියන්නේ අපි නිවැරදි තැන ඉන්නේ කොයි කොහෙන් ගියත් එතෙන්ට වැටෙන්නේ. එකම ස්වභාවයක් අපි තමයි අත්දකින්නේ අපි. අපි අර හැම පැත්තෙම යන්න ඕනේ. පොඩ්ඩක් ඒ කියන්නේ එහෙම ගියාම අපිට විශ්වාසයිනේ එතකොට. අපිට වරදින්නේ නැහැනේ එතකොට. නැත්තම් වෙලා තියෙන්නේ අපි දැන් ආනාපාන සතිය හරහා අපි ගියේ. ආනාපාන සතියේ තියෙන සමත පැත්තකුත්. ඒ නිසා සමහර වෙලාවට ආනාපාන සති සමත සමාධියක වෙන්නත් පුළුවන්. හැබැයි හුඟක් මේ කියන විදිහට නම් වෙන්න හැකියාව අඩුයි. හැබැයි කෝකටත් කියලා අපිමයින්නේ අපිව අපිව මේ දිවර්ධි කරගන්න වෙන්නේ. නිසා අපිම පොඩ්ඩක් විපස්සනා පැත්තකින් අපි ඉන්නවා. විපස්සනා පැත්තකින් ධාතු මනසිකාරයක් වඩලා මේ ධාතු මනසිකාරය වඩනකොට ධාතුන්ගේ ලක්ෂණ බලබලා ඉඳද්දී නැත්තම් ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය වෙනස් වෙන ස්වභාවය බලබලා ඉඳද්දී හිතට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොටත් අපිටම මෙන්න මේ තත්ත්වයට යාවි. ගියොත් හොඳයි. අපිටම ඊළඟට ඔන්න වේදනාවක් මතුවෙනවා. ඒක දිහා බල බලා ඉන්නවා. එතකොටත් ඔන්න අර தත්ත්වෙටමද යන්නේ. තමන්ම තමයි පරීක්ෂා කරගන්න වෙන්නේ. ඒකයි. මට ඉතින් පාර කියලා දෙන්න පුළුවන්. තමන්ව තමන්ම පරික්ෂා කරගන්න වෙනවා. ඊළඟට අපි දුන්න සිතුවිලිත් එනවා. සිතුවිලිත් දොන්න බලබලා ඉන්නවා. ඒ ටික ඔක්කොම නිකන් අර දැමෑනියු කිව්ව සිතුවිලි වැලක් වගේ ආවා. ඒක ඔක්කොම ටික ගියා. ඔන්න හිත හිස් වුණා. ඒ ඉන්නෙත් මෙතනමද මේ වගේමද ස්වභාවය කියලා තමන්ම පරීක්ෂා කරලා බලන්න. ඉතින් පොඩ්ඩක් ওই தත්ත්වය ප්‍රගුණ කරන්න. යන විදිය නරකම නැහැ. හොඳයි. තමන්ම පොඩ්ඩක් මේ ඉන්න තැන හරිද ඉන්න තැන ප්‍රදේශයේ නිවැරදිද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරගන්න එක හොඳයි. එහෙමයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම ආරණ්‍යයට විත් 21 වෙනි දින සිට සක්මන් භාවනාවේ හා පරයන්ක භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාව 21 22 දින දෙකම පාද දිහා සිත යොමු කරගෙන ඔසවනවා ගෙන යනවා තබනවා කියා සිතෙන් කියමින් සක්මන් භාවනාවේ යෙදුණෙමි. ගොරෝසු බව, සිනිඳු බව, තිත බව තරමක් දැනුනි. 23 වෙනි දින සිට සිතෙන් නොකියා පාදවල යන විදිය දකිමින් සක්මන් කළෙමි. එවිට ඊතා හොඳින් වැලිවල තිබෙන ස්වභාවයන් දැනුනි. පඨවි ආපෝ තේජෝ වායෝ කියා වෙන් වශයෙන් හඳුනාගත්තේ දින පහක් පමණ ඉක්ුත් වූ පසුවය. මුලදී සිටම මෙම ස්වභාවයන් මෙනෙහි කරමින් යෙදුණෙමි. දැනට යමක් ශරීරයේ දැනෙන විටම ශරීරයේ සෑදී ඇති ධාතුන් යයි සිත යොමු වේ. අද වෙන විට මට තේරුම් යන්නේ මෙම හේතු නොතිබුණා නම් මෙම ශරීරය චලනය කළ නොහැකි බවයි. මෙම හේතුන් නැතිවන විට මෙම ශරීරයේද නිරුද්ධ වෙනවා නේද කියා සිතේ. සක්මන් භාවනාව සිතින් බලමින් ඊටා හොඳින් කරගෙන යන්නෙමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ආස්වාසය හා ප්‍රස්වාසය බැලීමේ මුල් දින ආයාසයෙන් හුස්ම රැල්ල ඉහළ පහළ යන විදිය බැලීමි. නාසාක්‍රේ සිසිලට වදින බව දැනුනි. දෙවන දින සිට හුස්ම රැල්ල ඇතුල් වන විට නාසයේ අග සිසිල් වීමත් පිටවන විට උඩු තුල උණුසුම් වන බවත් දැනුනි. මේ දෙස බලා සිටින විට දින 6ක් විතර යනකම් මාගේ නාසය මූණෙන් අඟල් 6ක් පමණ ඉදිරියටත් අඟල් 6ක් පමණ පහළිනුත් ඇති බවයි දැනුනි. මා කලබල වන විට නැවත සකස් වුනි. නැවතත් ටික වේලාවකින් එසේමය. මේ භාවනාව කරගෙන යන විට 28 වෙනි දින රාත්‍රී පරයන්ක භාවනාවේදී පිටවන ඇතුල්වන හුස්ම ඊතා කෙටියෙනොත් පිටවන හුස්ම ඊතා දිගටත් සිදු වුනි. පපුවටත් අමාරු වාගේ දැනුනි. ඒ මෙනෙහි කරන විට නොදෙනී ගියත් දිගම හුස්ම හෙලීම මට අපහසු බැවින් ආසනයෙන් නැගිට්ටෙමි. 29 වෙනි දින සිට එසේ මොනවත්ම සිදු වූයේ නැත. හුස්ම රැල්ල දිස බලා සිටියෙමි. නිදිමතකින් තොරව පෑයකට වැඩි කාලයක් වද සිටීමට හැකිවිය. වතුර ගොඩක් ඔළුව මත තිබෙන අයුරු හා ගලක් හිස මත තද වෙනවා වගේද gediyak මතුවන ස්වරූපයක්ද දැනුනි. එවිට ධාතු මනසිකාරය වැඩුවෙමි. එවිට නැති වී ගියේය. මෙතෙන් සිට කලයුත්තේ කෙසේද කරපු ටික ගැන යම් වරදක් තිබේද පහදා දෙන මෙන් ඊතා කාරුණිකව වහන්සේගෙන් ඉල්ලා සිටි. නෑ කළා තියෙන හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතිය මෙතනදී ඉතින් පාවිච්චි කළා තේනවා හිතේ සමාධිමත් බව හදාගන්න. ඊළඟට ඉතින් ධාතු ලක්ෂණ ඉබේමත් මතුවෙනවා නම් වඩාම හොඳයි. ඒ කියන්නේ හොඳට ඉතින් භාවනාව ස්වාභාවිකවම ගමන යනවා. ආනාපානෙන් හොඳට හිතේ සමාධිමත් භාවය හැදෙනවා. හැදෙනවත් එක්කම දැන් මේ කියලා තියෙන වගේ මේ තද ගතියක් දැනෙනවා. නැත්තම් සිසලසක් දැනෙනවා. කොමක් හෝ වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ අපිටම දැන් සිසලසක් වගේ දැනෙනකොට අපිට නිකන් ටිකක් අර දැනෙන සිසිලස සමාලාට ලොකු ප්‍රදේශික දැනෙන්න පුළුවන්. එතෙන්ද ඒ තරම්ම දෙයක් අපිට ඒකෙන් උකහා ගන්න අමාරුයි. එතකොට ඉතින් අපිට මේකේ කේන්ද්‍රය හොයාගන්න වෙනවා. ලොකු ප්‍රදේශයක් නම් තියෙන්නේ ඒ ප්‍රදේශයේ වැඩියෙන්ම තීව්‍රව දැනෙන ප්‍රදේශයක් වගේ පොඩ්ඩක් අන්න හිත තව ටිකක් නාභිගත කළා එතනට යොමු කිරීමක් කළා කරා නම් අන්න එතනට එතකොට අපිට මේකේ තියෙන ලක්ෂණ ටික හඳුනා ගන්න ලේසි. නැත්නම් අපි ලොකු ප්‍රදේශයක් දිහා නිකන් ඈතින් බලන් ඉන්නකොට ඒ තරම්ම වෙනස්කම් දැක ගන්න අමාරු වෙයි. නිසා බලන්න ටික ටික තමයි ඉතින් අපි ඔය දේවල් තේරුම් ගන්නෙ කොහොමද මේකේ යමක් මේ දැනගන්නේ අපිට මුලදී ඒ තරම් හිතේ එකඟතාවයක් තිබුණත් ඒ තරම් දෙයක් වැටහෙන්නේ නැහැ මුලදී. මොකද තාම මේක පුහුණු කළා නැහැ. නිසා ඒකඟතාවය අපි පාවිච්චි කරමින් දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඒකඟතාවය තියෙනවා. ඒ වගේම අපි හිතමු ඔන්න ධන හිස්සේ යම් වේදනාවක් පහළ වෙලා තියෙනවා. නමුත් අපි හොඳට දන්නේ නැත්නම් අපේ එකඟතාවය නිවරදිව මේ වේදනාවට යොමු කරන්න ඉලක්ක කරන්න තාම සමාලාට මේක සාර්ථක වෙන්නේ අපි තුමු වේදනාව පටන් ගන්නවත් එක්කම අපි මේ අපේ මේ එකඟතාවය සමාධිමත් හිත එතෙන්ට යොමු කරන්න ඕනේ. නැත්තම් මේ වේදනාවේ පටන් ගැනීම අපිට තේරුම් ගන්න අමාරුයි. අපි පුකක් පරක් වෙලා නම් අපේ හිත එතෙන්ට යොමු කරන්නේ එතකොට වේදනාවේ යම් යම් ස්වરૂපයන් පහළ වෙලා ගිහිල්ලත් අවසానයි. ඊළඟට අපි හිතමු ඔතන අපි වේදනාව දිහා බලන් ඉන්නකොට හිත විසිරෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ දේවලුත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ වගේ අපිට හුඟක් කියන්නේ කරන්න තියෙන වැඩේ අපි දන්නවා. නමුත් මේක ප්‍රායෝගිකව කරන්න ගියාම ලොකු ලොකු ප්‍රශ්න පොඩි පොඩි ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ওই ප්‍රශ්න මගහරවා ගනිමින් මේක නිවරදිව හොඳට එල්ලය අරගනිමින් ওই කාර්ය සිද්ධ වෙන්නේ ඒ නිසා අපි උත්සාහ කරන වාර අපිටම 20ක් උත්සාහ කරොත් ඔන්න එකකදී ගන්න සාර්ථක වෙනවා. ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මුලදී ටිකක් අභ්‍යාසයක් කරහා යන්නේ. මේ ටික හොඳට හිත තේරුම් ගන්නකම් හිතේ මේ හැකියාවන් වර්ධනය වෙනකම් ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් යන්න වෙනවා. මේ උත්සාහයෙන් යන්න වෙනවා. අපිටම හොඳට ඔන්න වේදනාවක් දිහා බලන්න හැකියාව ලැබුණාම මම අර කලිනුත් විස්තර කරා වගේ හොඳට අර වේදනාව දිහා වෙන්න පුළුවන් නැත්නම් ධාතු ලක්ෂණය දිහා වෙන්න පුළුවන් හොඳට මේ සමපාත කරගෙන අපේ නිරීක්ෂණය කරන හිත නැත්නම් ඒ සමාධිමත් හිත මේ අරමුණත් එක්ක හොඳට සමපාත කරගෙන බලන් ඉන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. මොකද මේ බඳු හොඳ සමපාත වීම අපේ අපේ අපේ උත්සාහය අපි 20 වාරයක් කරාට 20 වාරෙම හම්බෙන්නේ නැහැ. ඔන්න අපි එකවරේදී ඔන්න 100%ක් සාර්ථකයි වගේ තේරුණා. Tamanටත් තේරුණා දැන් හොඳට මේක මේ සමපාත වුණා. අන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන හොඳට මේකේ විස්තර බලන්න ඕනේ. මොකද්ද මෙතන ඇත්ත වශයෙන්ම තියෙන්නේ කියලා අද පොඩ්ඩක් තින් උනන්දුවක් ඇති කරගන්න ඕනේ. ඉතින් මේවා හරහාමයි අපි තුල වීරයක් හටගන්නේ. ඉතින් ඇත්තටම මේ බුදුහාමුදුරුව පෙන්වන ගුණධර්ම දියුණු කරගන්න අමාරුයි. ඉතින් අපි හිතනවා මේකට ටට්ටක් ගාලා ඉතින් ඔක්කොම ටික කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ තරම්ම ලේසිත් නැහැ. මොකද අපි අපි හිතමු මේ මේ ඉදිරිපත් වෙන අරමුණු කාම අරමුණක් නම් අපේ හිත කැමැත්තෙන්ම ඕවා බලනවා. ඉතින් දැන් අපි හිතමු රූපවාහිනියේ මොනමන හරි ඉතින් මේ වල්පල් මොන හරි පෙන්වනකොට ඉතින් අපිට එච්චර උමනාවක් අවශ්‍ය නැහැ වීරයක් අවශ්‍ය නැහැ ඕකේ බලාගෙන ඉන්න. පැය ගණන් ඉතින් අපිට බලන් ඉන්න පුළුවන්. එතන වීරයක් වැඩෙන්නෙත් නැහැ. එතන කෙලස් තමයි වැඩෙන්නේ. නමුත් බුදුහාඳුර පෙන්වන වීරය වර්ධනය වෙන්නේ මෙන්න මේ වගේ මේ එක පැත්තකින් මේ උදාසීන අරමුණක්. මේ උදාසීන අරමුණක අපේ උවමනාවෙන් ඔන්න එතන එතන එතන එතන නැවත නැවත හිත නංවනවා. නැවත නැවත හිත එතනට යොමු කරනවා. හිත විසිරෙනකොට ආයෙ ගෙනලා තියෙනවා. ආයෙ හිත වැටෙනකොට මේක කරගන්න බෑ කියලා හිතන ආයෙත් ගෙනලා ඔසවලා තබනවා. අන්න වීරයක් වර්ධනය වෙනවා. ඉතින් මේ වගේ ඉතින් පොඩ්ඩක් මේ ඌමනාවෙන් අදිෂ්ඨාණයෙන් ඉතින් මේ ටිකක් දිනු කරගන්න ඕනේ. ඉතින් මුල් කාලේදී ඒ නිසා පොඩ්ඩක් ඉතින් ඉවසීමෙන් අපිට යන්න වෙනවා, ධෛර්යයෙන් යන්න වෙනවා. ඒ වගේම හැකි සංඥාවක් ඇති කරගන්න වෙනවා. මේක කරගන්නත් පුළුවන් කියලා හැකි සංඥාවක් ඇති කරගන්නත් වෙනවා. ඉතින් මේ කාලයක් කරනකොට කරනකොට අන්න Tamanටම ක්‍රම සහ විදි අහු වෙනවා. කොහොමද මේක ගානට ටක් ගාලා හිත පිට ගියොත් ගෙනලා තියාගන්නේ කොහොමද? හිත විසිරුණොත් ආයෙ පොඩ්ඩක් ආනාපානයට දාලා හදාගන්නේ කොහොමද? ඊළඟට හරියට මේක සමපාත උනේ නැත්තම් පොඩ්ඩක් අන්න සමපාත කරගන්නේ කොහොමද කියලා නිකන් මේක තියෙන්නේ හරිය නිකන් අර වඩු වැඩක් කරනවා වගේ තමයි. නැත්තම් මේ විද්‍යාඥයෙක් හරියට පරීක්ෂණය කරන්න උවමනා කරන මෙවලන් ටික සකස් කරනවා වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. ඉතින් අර ඒ ටික සකස් වෙලා එනකොට අන්නට පුළුවන් එන්න එන්න ඊළඟට සාර්ථක වෙනවා. මොකද Tamanට ටික ටික මේ හරහා ක්‍රමෝපායන් දැනගන්නවා යම් කිසි කුසලතාවයක් දියුණු වෙනවා. අන්න ඒ හරහා අන්න දැන් ඉක්මනටම මේ කටයුත්ත සාර්ථක වෙනවා. නිසා ඉවසීමෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම අවුරුදු දෙකකට වැඩි කාලයක සිට ආනාපාන සති භාවනාවේ යෙදෙන නිස්සරණ වනයේට පැමිණෙන යෝගිනියක් වෙමි. භාවනා වැඩසටහන් රාශියකට මම සම්බන්ධ වී ඇත. ගැටලු මා තුල පංච නීවරණ යටපත් වී ඇති බව හඳුනාගත හැක්කේ කෙසේද දෙවෙනි ප්‍රශ්නය අපි හිමු පොඩ්ඩක් එනවා ප්‍රශ්න පත්‍රයක් තියෙනවනේ පංච නීවරණයන් යටපත් කර ඇති බව තේරුම් ගන්නේ කෙසේද පංච නීවරණයන් ඉතින් <laughs> මට මුලින්ම ලියන්න දෙනව නේද කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුච්චේ විචිකිච්ඡාව කියලා නෝ තීන මේ නීවරණ පහක් තියෙනවා. ඉතින් අතන නීවරණ පහ යටපත් වුණොත් විතරයි හිත සමාධිමත් වෙන්නේ. ඉතින් ආනාපාන සතිය අපි භාවනාව වඩනවා නම් කාමච්ඡන්දේ තියෙන තාක් යටපත් වෙලා යටපත් වෙලා නැති තාක් හිත එකඟ වෙන්නේ මොකද හිත නැවත නැවත මේ බාහිර අරමුණු වලට යනවා. මොකද මේ ආනාපානිය කියන්නේ හරීම මධ්‍යස්ථ අරමුණක්. ඉතින් ඒ කාමච්ඡන්දේ කියන්නේ ඊට හාත්පසින් වෙනස්. එයා නිරතරයෙන්ම අපිට විවිධත්වයක් ඉල්ලනවා. අන්න ආනාපානයේ හිත තැම්පත් වෙලා හොඳට එකඟ වෙලා තියෙනවා නම් අන්න කාමච්ඡන්දේ යටපත් වෙලා. ව්‍යාපාදයක් යටපත් වෙලා. ඉතින් හිත දේශ සහගත නැහැ. හිතේ තියෙන යම් ඒකාග්‍රතාවයක් නැත්නම් මධ්‍යස්ත භාවයක් කියන්නේ ඇලීමක් ඇත්තෙත් නැහැ මේ වෙලාවේ ගැටීමක් ඇත්තෙත් නැහැ. තියෙන උපේක්ෂා ස්වභාවයක්. අන්න කාමච්ඡන්දෙත් නැහැ, ව්‍යාපාදෙත් නැහැ. ඊළඟට අපි හිතමු උද්දච්ච කුක්කුච්චය කියන එක. උද්දච්චය කියන්නේ හිතේ විසිරිච්ච ස්වභාවය. හිත අපි සාමාන්‍යයෙන් හිත নানা ප්‍රකාර අරමුණු වල හරි ඉක්මනට විසිරලා පැතිරලා තියෙන්නේ. නමුත් ඔන්න භාවනාවක් කරහා නැවත නැවත ඒ අරමුණේම ගෙනල්ලා තියන්න තියන ආනාපානෙම ගෙනල්ලා තියනවා. ආනාපානෙම ගෙනල්ලා තියන්න තියන්න අන්න හිත විසිරෙනා වෙනකොට ඒ අරමුණේ ඔන්න ඉන්න පටන් ගන්නවා. අන්න හිතේ විසිරීම අඩු වෙනවා. උද්දච්චය දුර වෙලා යනවා. අන්න කුක්කුච්චය කියලා ඉතින් පරණ මේ දේවල් ගැන පසුතැවෙන එක අනාගතේ කරපු නැති දේවල් කරන්න ඉන්න දේවල් ගැන හිතන එක ඒ ඔක්කොම නැති වෙලා අන්න මේ වර්තමානයේ තියෙන හුස්ම රැල්ලේ ඉන්න පටන් ගන්නවා. අන්න කුක්කුච්චයත් පහ වුණා. ඊට මේ ගැන විචිකිච්ඡාවක් ඇත්තෙත් නැහැ, සැකයක් ඇත්තෙත් නැහැ. දැන් මේ අරමුණ ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. ආස්වාසය වෙලාවට මේක ආස්වාසය කියලා හොඳටම දන්නවා. මේක ප්‍රාශ්වාසයෙන් නොවේ කියලා දන්නවා. හොඳට දැන් හිතේ විශ්වාසයෙන් මේ කටයුත්ත කරනවා. ඉතින් ඕක ඔක්කොම ටික හරි ගියාම තමයි හිත නින්දට වැටෙන්නේ. <laughs> අන්න එතකොට දන්නවා අන්න තීන මිද්දට අහු වුණා කියලා. එතකොට අන්න තීන මිද්දට අහු වුණා. ඊට පස්සේ ඊළඟ පාර බලන්න ඕනේ. දැන් කොහොමද මේ ඔක්කොම අනිත් හතර නම් යන්තම් ගොඩ දාගත්තා. දැන් කොහොමද තීන මිද්දෙන් බේරෙන්නේ? ඊට පස්සේ තමයි ඉතින් ඊළඟට උත්සාහත් වෙනවා. දැන් කොහොමද හිත සමාධිමත් වෙනවා, එකඟ වෙනවා, ඉතිරි නීවරණ ටිකත් ඔක්කොම යටපත් වෙනවා. දැන් හැබැයි කොහොමද හිත නින්දට වට ගන්න නැතුව මේ සරල ඒකාග්‍රවෙච්ච අරමුණේ අවදියෙන් ඉන්නේ. අන්න ඉතින් පුහුණුව හරහා තමයි ඒක හම්බෙන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නය ආනපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම සංසිඳුණාට පසුව කය පිළිබඳව නිරීක්ෂණය කර කයට දැනෙන වේදනා සංසිඳුණාට පසුව සිතට ගලා එන සිතිවිලි දඩුව විට සිත පිළිබඳව නිරීක්ෂණය කරන්නේ කෙසේද? යනුවෙන් පහදා දෙනමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඇත්තටම ඒක තමයි ඔය ආනාපාන සති සූත්‍රයේ ඊළඟට ගිරිමානන්ද සූත්‍රයේ හැවරීමේ කියන්නේ ආනාපාන සතියෙන් විපස්සනාව බලනකොට නැත්නම් ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානයම දිනු කරනකොට බුදුහාඳුරෝ පෙන්වලා දෙන්නේ ඔය ක්‍රමය. ඒ කියන්නේ මුලදී බුදුහාඳුරෝ කියනවා මේක මේ ආනාපාන සතිය කියන එකම කමටහනකින් අපිට මේ සතර සතිපට්ඨාන ධර්මයන්ව වඩා ගන්න හැකියාව තියෙනවා. කොහොමද කියලා එනට විස්තර කරනවා. පියවර 16කින් පෙන්නනවා මුල මුල හතරේ තියෙන්නේ කායानुපසනාවක් හදාගන්න හැටි. එතෙන්දී කායानुපසනා මට්ටම හොඳට දියුණුලා එනකොට එතකොට මේ කය කය සම්බන්ධයෙන් තිබිච්ච දැනීම් ටික ටිකක් සමනය වෙලා හිත එකඟ වෙලා හිතේ සමාධිමත් ගතියකින් දැන් ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ආනාපානේ හරහාමයි දැන් මේ සමාධිමත් ගතිය ඇති වෙන්නේ. ආස්වාස ප්‍රස්වාස වෙනස පවා Tamanට වැටහෙන්නේ තියෙන්නේ නිකන් හුදු දැනීමක් පමණයි. අන්නේ දැනීම තුල හිත එහෙ මෙහෙ යන්නේ නැතුව හොඳට එකඟ වෙලා තියෙනවා. අන්න පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති කියලා බුදුහාමුදුරුවෝ ඒ අවසාන පියවර කියනවා. ඊට පස්සේ තමයි අන්න දැන් මේ යන ක්‍රමේදී ක්‍රමානුකූලව යනට කෙනෙකුට කියන්නේ හැමෝටම ඉතින් මේක වෙන්නෙත් නෑ. කියන්නේ ඇතම් කෙනෙකුට ලස්සනට ඊළඟ පියවරට හිත යනවා කායික වශයෙන් යම් යම් ප්‍රීති ස්වභාවයන් පහළ වෙනවා. නිකන් රැලි රැලි යනවා වගේ දැනෙනවා, පාවෙනවා වගේ දැනෙනවා. කය සැහැල්ලු වෙනවා දැනෙනවා, ප්‍රමෝදයක් දැනෙනවා. අන්න ප්‍රීතියක් හට ගන්නවා කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් ඕවත් ඉතින් අර වෙලා තියෙන අපි මේ ක්‍රමේදී දැන් මේ යන්නේ සුඛ වේදනා පැත්තකින්. සුඛ වේදනාවට අපි හුඟක් වෙලාට අහු වෙනවා. දුක් වේදනාව නම් ඉතින් අයින් වෙලා බලා ගන්න උත්සාහවත් වෙනවා. සුඛ වේදනාව ඉතින් ආස්වාද කර කර අපි ඕක අසර වෙලා ඉන්නවා. ඉතින් ඕකයි උතන තියෙන ප්‍රශ්නේ. ඒකත් අපි හිතමු දැන් බුදුහාඳුරෝ කියන නිසා මේක මේ සුඛ වේදනාවක් කියලා තේරුම් අරගෙන මේ ප්‍රීතිය කියන්නේ සුඛ වේදනාවක්. කායික වශයෙන් දැනෙන සුවය කියන්නේ සුඛ වේදනාවක් කියලා. ඒකෙනුත් ඒ වේදනාවෙන් අයින් වෙලා වේදනාව වේදනාවක් වශයෙන් දැක ගන්න පටන් ගන්නකොට තමයි අන්න ඒ ටික සමන වෙලා යන්නේ. ඉතින් ඕවත් තරහා ගිහිලා තමයි ඊළඟට හිත දිහා බලන්න වෙන්නේ. හිත දිහා බලන්න බුධාඳුර කියනවා මේ ඉස්සෙල්ලා මේ ටික වඩලා ඉන්න. ඉස්සෙල්ලා හොඳට හිතේ සතියක් දියුණු කරලා ඉන්න. වර්තමානයේ ඉන්න පුළුවන් හැකියාවක් හදලා ඉන්න. එහෙම නැත්නම් මම ආනාපාන සතිය හරහා මේ චිත්තානුපසනාවට යන්නේක මම අනුමත කරන්නේ නැහැ කියලා ඔන්න බුධාඳුර කියනවා. මොකද අහුවෙනවා අපි. මොකද මේ හිතේ එන සිතුවේදී හිතින්ම බලන්න ගිහිල්ලා අපි ඒවට දන්නේම නැතුව ඒවා අපිව අරගෙන යනවා. අපි මේ බලන්න යනවා ඉතින් ලොක්කෝ වගේ. හැබැයි ඒගොල්ලෝ අපිව අරන් යනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් ක්‍රමානුකූලව මේ දහම දිනු කරන්න දිනු කරන්න Tamanටම තේරෙනවා දැන් නම් හිත දිහා බලන්න පුළුවන්. බැලුවාම හිතේ අපිටම දේශයක් ආවා. ඒ දිහා ඉබේටම වගේ බැලුණා. මේ බැලීම හරහාම අන්න දේශය තුනී වෙලා ගියා. දුර වෙලා ගියා. හිතේ රාගයක් ආවා. රාගේ දිහා බැලුවා. බැලීම හරහා මන්න තුනී වෙලා ගියා දුර වෙලා ගියා. Tamanට වෙන උපක්‍රමයක් භාවිතා කරන්න ඕනෙත් නෑ දැන්. මෛත්‍රී භාවනාවක් ඕනෙත් නෑ. අසුබයක් ඕනෙත් නෑ. මොකක්වත් ඕනේ දැන් සිතුවිල්ල පහළ වුණාම ඒ දිහා බලන එක විතරයි කරන්නේ. රාගයක් පහළ වෙනවා. Taman තේරුම් ගන්න ඕනේ දැන් රාගයක් පහළ වෙලා කියලා. ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා. දැනුවත්ව ඉන්නවා. සතියෙන් බලන් ඉන්නවා. ඒ සතියේ තියෙන ප්‍රබලතාවය හරහා මේක නිකන් තුනී වෙලා තුනී වෙලා තුනී වෙලා බොඳ වෙලා යනවා. ඊළඟට ඔන්න ද්වේෂයක් පහළ වෙනවා. ඒ දිහත් බලන් ඉන්නවා. මේ අපි ඒක පෝෂණය කරන්නේ නැතුව ඒකට උල්පන්දම් දෙන්නේ නැතුව මේ බලන් ඉඳීම හරහා මේක ටික ටික ටික ඉතුරු වෙලා යනවා. අන්න ටික ටික අන්න Taman තේරුම් ගන්න තියෙන දැන් සතිය සෑහෙන තහවුරු මට්ටමකට ඇවිල්ලායි තියෙන්නේ. සතිය දැන් ප්‍රබලයි. අන්න එතකොට කෙලිම චිත්තානුපසනාව මට්ටමට දැන් එළඹෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ සිත සතිමත් කරගෙන පර්යංකෙහි වාඩි වූ විට කය දෙස බලා සිටිමි. එවිට ටික වේලාවකින් ශරීරයේ තන තන තද ගති මුහුණේ කූඹි දුවන්නාක් මෙන් නහය ඉදිරි පිටින් ආරම්භ වී මුහුණ පුරා පැතිරුණු උණුසුම් ස්වභාවයක් ආදී ලක්ෂණ මතුවේ. එවිට ඒවා ඇති වී පැවති නැතිවන ආකාරය නිරීක්ෂණය කරමි. මෙලෙස පැය භාගයක් පමණ පර්යන්කේ ගත කරමි. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. නෑ, දිගට කරගෙන යන්න. මොකොත් වෙනසක් කරන්න අවශ්‍ය නෑ. තව වැඩෙන්නයි තියෙන්නේ. දිගටම කරගෙන යන්න. නිසදසක් තියෙනවා. නිසදසක් තියෙනවා. <laughs> නිස්සරණ වනපියසේ දස දිනක් කොටු වී සිරගතව <laughs> බවුන් වඩා නිදහසේ සදාගත් සිත රැගෙන හෙට දිනේ පාතබන නැවුම් පිරි ලෝකේ ගනුදෙනුව කරන හැටි කියා දෙනසේක්වා බුදු පුතනි සමා කරමින් මෙමට එසේනම් අසා සිටුණු මැනවි. හොඳයි. නෑ අතරම මේ බාහිර සමාජෙදි තමයි ඉතින් ඒක අතරින් අපිට තියෙන කෙලස් ටික හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉතින් අපි හිතනවා දැන් උන නිස්සරණයට ආවා, දැන් මං සෝවාන් වුණා, අනාගාමීත් වුණා. <laughs> හැබැයි එළියට ගියාට පස්සේ තමයි දැනගන්නේ තාමනම් අනාගාමී වෙලා නැහැ කියලා. <laughs> මොකද මේ ටිකේ හම්බුන්නේ නැහැනේ මොකක්වත් දේශයක් ඇත්තෙත් නැහැ, රාගයක් ඇත්තෙත් නැහැ, හරීම ශාන්තයි. දැන් ඔක්කොම ටික දුර වෙලා. දැන් නම් අනාගාමී වෙලා කියලා තමයි හිතන් ඉන්නේ. අන්න එළියට ගිහිල්ලා හම්බ වෙනවා ඔක්කොම ටික. ආයත් රාගෙත් හම්බ වෙනවා, දේශෙත් හම්බ වෙනවා. එතන තේරෙනවා තාමනම් නැහැ කියලා තේරෙනවා. ඒ නිසා අපි කලබල වෙන්න නරකයි මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් අපිට ආරෝපණය කරගන්න. කියන්නේ විශේෂයෙන් මේ මාර්ගඵල වගේ දේවල් කිසිසේත්ම ආරෝපණය කර ගැනීම සඳහා කිසිසේත්ම කලබල වෙන්න නරකයි. අපිට දෙන හිත දිහා බලාගෙන හිතේ තියෙන කෙලෙස් තියේවි කියලා නිකන් පොඩ්ඩක් අපිව මේ මේ අව탁සේරු කරගෙන යන එක වඩා හොඳයි. ඒ වගේමයි දැන් ප්‍රායෝගිකව තමයි විපස්සනාව පඩන්න තියෙන්නේ. විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරින්ට අ කියන්නේ දැන් හුඟක් දෙනෙක් මෙතන සෑහෙන යමක් දියුණු කරගෙනත් ඉන්නවා. ඒ කියන්නේ සෑහෙන අපි තුමු කාලයක් තිස්සේ ධාතු මනසිකාරයක් වඩද්දී එහෙම නැත්නම් වේදනානුපසනාවක් වඩද්දී චිත්තානුපසනාවක් වඩද්දී ක්‍රමානුකූලව ඒ අරමුණෙන් හිත බැහැර වෙලා බැහැර වෙලා කියන්නේ ඒ අරමුණේ තියෙන මේ ත්‍රිලක්ෂණය හොඳින් වැටහිලා ආදීනව ප්‍රකට වෙලා හිත ක්‍රමානුකූලවපත් වෙන්න පුළුවන් අර අරමුණු වලින් තොර ස්වභාවයකට අනිමිත් ස්වභාවයකට. ඉතින් ඒ தත්ත්වය ප්‍රගුණ කර කර ප්‍රගුණ කර කර ගිහිල්ලා තමයි ඇත්තටම හිත සෑහෙන්න එයාටම ආවේනික නිශ්චල භාවයකට එයාටම ආවේනික තැම්පත් භාවයකට නිදහසකට පැහැදිලි භාවයකටපත් වෙන්නේ. හැබැයි ඉතින් අපි මේක කලිනුත් දැන් කීප දෙනෙක් එක්කම කතා කළා. අන්න ඒ தත්ත්වයේ ඉඳද්දි අපි වාඩි වෙලා හිටියා කියලා, හුඟක් වෙලාවට පරයන්කක හිටියා කියලා, ඉන් එහාට ලොකුවට යන්නේ නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ හිත නිකන් ඔහේ තිබීමක්. හිත සමාධි වෙන්න ඉඩ තියෙනවා. සමාධි වෙලා ඉඳීමත් ඉතින් ඒකෙනුත් යම් සුවයක් තියෙනවා. නමුත් අර කෙලස් කැපීමකට නම් අපි තේරුම් ගන්න ඕනේ මේ කොහොමද හිත වැඩ කරන්නේ? හිත කොහෙද තාමත් දුවන්නේ? කොහෙද මගේ හිත තාම අහු වෙන්නේ? යට තියෙන ආශ්‍රයයන් තාම මොනවාද? කියලා තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒ ටික තේරුම් ගන්න වෙන්නේ අතරම මේ සමාජයත් එක්ක ඉන්නකොටම තමයි. යම් යම් වැඩ කටයුතු වල නිරත වෙනකොටම තමයි මේ කෙලස් ටික ඇවිස්සෙන්නේ. ඒ නිසා සමාජයේ සමාජයේ යම් පමණකට අපේ හැසිරෙන්නත් සිද්ධ වෙනවා. යම් යම් කටයුතු වල නිරත වෙන්නත් සිද්ධ වෙනවා. ඒ නිරත වෙන අතරෙදි හිත දිහා බලන්නත් අවශ්‍යයි. දැන් අපිට වෙන්නේ භාවනා කරන වෙලාවේදී විතරයි නම් අපි හිත දිහා බලන්නේ. ඒක ඉතින් තාම මදි. අපිට අවශ්‍ය වෙනවා දැන් මේ වෙන කෙනෙක් එක කතා බහ කර කර ඉඳද්දී හිතේ හිතේ මොකද තත්ත්වේ? ඒ කතා බහේදී මම එයාව නිකන් මැඩපවත්වන්න හදනවද? මම මුදුනා වෙන්න හදනවද? මම ජය ගන්න හදනවද? නැත්නම් මම නිකන් යටපත් වෙලා අනේ මම මේ මේ එයාට නිකන් ඔයාටම දිනුම දීලා මම ඔහේ නිකන් හේ බාලා ඉන්නවද? එහෙම නැත්නම් මේ කියාගෙන ඉදිරි අනිත් එක්කෙනා කතා බහ කරගෙන කරගෙන යද්දි මගේ හිතේ ද්වේෂය ඇවිස්සීගෙන ඇවිස්සීගෙන යනවද? නැත්නම් ඒ කතා කරන එක්කෙනා ගැන හිතේ ඇල්මක් ඇති වෙගෙන රාගයක් ඇති වෙන්න පටන් ගන්නවද? දැන් මේ ඉන්න කටයුත්තත් එක්ක අපි හිත හිත ගැන දිහා බලනවා. එහෙනම් අපි හිතමු අපි ගමනක් බිමනක් යනවා. ඉතින් පාරේ নানা ප්‍රකාර දේවල් ගහලා තියෙනවා. මේ මොනවාද මේ පෝරු දාලා තියෙනවා. ඉතින් ඒවා බල බලා යද්දි හිතට මොකද වෙන්නේ? ඊළඟට අපි හිතමු රූපවාහිනියන ප්‍රවෘත්ති බලනවා. ප්‍රවෘත්ති බලද්දි මොකද හිතට වෙන්නේ? ඉතින් ඕවා නම් නොබලෙන තරමට හොඳයි. කෙසේ නමුත් ඉතින් වැඩ කටයුතු කරද්දි තමයි හිතේ ඔක්කොම කෙලස් ටික ඇවිස්සෙන්නේ. ඉතින් කෙලස් ඇවිස්සෙනවා කියන එක එක පැත්තෙන් අපිට නිහතමානී වෙන්න පුළුවන් අවස්ථාවක්. මොකද අපි තේරුම් ගන්නවා තාම නම් ඔක්කොම ටික තියෙනවා. මොකද මේ කෙලස් කියන දේවල් මේ සෑහෙන ඉතින් අපේ තුල තියෙනවා. මොකද මේ වර්තමානයේ මේ සෑහෙන කෙලස් බරිත කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. පුළුවන් තරම් කෙලස් බහුල කාලයකයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපේ මනස් හරිම සංකීර්ණයි. ඒ නිසා මේක සුද්ධ කරගන්න ඉතින් අපිට සෑහෙන අමාරුයි. ඉතින් සෑහෙන උත්සාහයෙන් වීරයකින් අපි දිහා බලබලා නැවත නැවත හිත දිහා ප්‍රත්‍යවේක්ෂා කර කර මේ කටයුත්ත කරගන්නයි තියෙන්නේ. ඒ නිසා දැන් හෙට ඔය ගිහාම <laughs> හිත දිහා බලන්නයි තියෙන්නේ. හිත හිතේ தත්ත්වය මොකද? හැමතිස්සම අපි දිහාම හැරලා බලන්න ඕනේ. දැන් කොහොමද හිතේ தත්ත්වය? හිත රාග බරිතද, හිත ද්වේෂ බරිතද, හිත මාන්නෙන් මේ පිරලද? නැත්තම් අපි තුමෝ හිත ඊර්ෂාගත වෙලාද? කියලා ඉතින් ඔය දිහා බලන්න සිද්ධ වෙනවා. ඉතින් මේක හැකියාව ලැබෙන්නේ ඉතින් ටිකක් මේ ටිකක් ඉතින් විපස්සනාවක් වඩපු කෙනෙකුට. ඉතින් එතෙක් ඉතින් අපි ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා අපි කාවදා අසුරු කරන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලා ඉතින් භාවනා කරන්න ගියාම සමාජයෙන් ඉතින් ඒකට ඒ තරම්ම රුකුල් ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ ගෙදර ඉන්න අයගෙන් කාගෙන්ද මේකට රුකුල් ලැබෙන්නේ කාගෙන්ද රුකුල් නොලැබෙන්නේ. ඉතින් ඔයගේ අපි අපිවම තේරුම් ගන්න සිද්ධ වෙනවා. අපි අපිවම රැක ගන්න සිද්ධ වෙනවා. ඉතින් ටිකක් සෙන් සැඟවිලා මුලදී වැඩේ කරගන්නයි සිද්ධ වෙන්නේ. හොඳයි. <laughs> හරි අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම මේ මෙහෙට ආදුනික ආදුනිකයක් මම ඉස්සෙල්ලා වැඩි බුද්ධානුස්සතිය කායානුගති කායානුගති සති භාවනාව 80 වගේ දේවල් තමයි. ආනාපාන සතිය කෙරෙහි ඒ තරම් මගේ ඇල්මක් තිබුණේ නැහැ. අට එක ටිකක් අමාරුයි කියලා හිතුණා. ඒ වුණාට මම හිතුවා මේ දැන් නිවනට සර්දාව එතකොට බණ ඇසීම බණ කීම එතකොට බණ සාකච්ඡා ඉතින් ওই තීනනේ කීපයක්ම සතිය ත්‍යාගය තීන තීනවනේ ඒවෙන් පුළුවන් කියලා ඉතින් අහලා තියෙන නිසා ඒ තරම් හිතුවා ඒ වෙනුත් පුළුවන් වෙයි කියලා. ඉතින් මෙහෙට ආවට පස්සේ හිතුණා දැන් තියෙන එකම මාර්ගය මේ ආනාපාන සතියයි කියලා. එහෙමවත් හිතාගන්න එකත් වැරදි ඉතින්. ඒ කියන්නේ ආනාපාන සතිය එක මාර්ගයක්. ඒ කියන්නේ දැන් කායනුපසනා කොටසෙම ඉතින් විවිධ මාර්ග බුදුහාඳුරු පෙන්නනවා. එහෙමයි. සමහර කෙනෙකුට ආනාපාන සතිය සූක්ෂම වැඩි වීම නිසා තමයි හුඟක් වෙලාවට ඔය බුරුමේ එහෙම දැන් හුඟක් කියන්නේ දැන් විතරක් නෙමෙයි සෑහෙන දැන් කාලයක් තිස්සේ පිම්බීම හැකිලිම භාවනාවේ හුඟක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මොකද හුඟක් දෙනකොට ඒක අහු වෙනවා. පහසුවෙන් අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් මේ ටික ටික ඍජුවම මේ ධාතු මනසිකාරයට අරගෙන යනවා. එහෙමයි. ඒ නිසා ඒ වගේ පැති කීපයක් ඉතින් තියෙනවා. අරකම විතරක් නන් නෙමෙයි. එහෙමයි. ඔව්. එහෙමයි. ඉතින් මම දැන් මෙහිදී මේ මොනවද මේ සක්මන් භාවනාව කරා. ඒ ගොඩාක් වෙලාවට මම සක්මන් භාවනාවේදී හිතන්නේ මේ වම දකුණ වම දකුණ ඒ කෙරෙහි යනකොට මට ගොඩාක් දුරට මගේ ජීවිතේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටසට තමයි මගේ ශරීරය හැදිලා තියෙන්නේ කියලා මට අතෙන්දිත් මට ගොඩාක් දුරට කකුල තියෙන කොටත් තිය වෙනවා පඨවි කකුල කොටස් තියෙනකොට කියවෙනවද හිතෙනවා හිතෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මම එහෙම ඉස්සරහට ගමන් කරනවා මගේ ශරීරයේ තියෙන මේක මේ වැලිවල තියෙන්නේ මේ මහ පොළොවේ තියෙන මේ කොටසම නේද කියලා මට එහෙම හැඟීමක් එහෙම අදහස් ඇති වෙනවා. ඒ සක්මන් භාවනාව ගැන. හැබැයි ඉතින් උතන නිවැරදි කිරීමක් කරන්න වෙනවා. කියන්නේ ඔහොම නෙමෙයි කරන්න ඕනේ. <laughs> මෙනෙහි කරන්න ඕනේ. එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මේකේදී අපි අපි කියන්නේ අපි පැහෙන්න යන්නේ නැහැ මෙතෙන්දී. එහෙමයි එහෙමයි. අන්න ඒකයි. අපි මෙතෙන්දී බොහොම මුකුත් දන්නේ නැහැ. මෙතෙන්දී අපි තියෙන දැනීමක් එක අපි යන්න තියෙන්නේ. හිතට හිතට තර්ක ඥානට මුකුත් ඉඩ දෙන්නේ ඒ වෙනුවට අපි මේක මේ ගැන දැනුවත් වීමක් විතරයි තියෙන්නේ. හිතට කියවන්න දෙන්නේ ආ පඨවි ආපෝ තේජෝ වායෝ මේ මොකක්වත් අපි දන්නේ හිතන්න අන්න එහෙම. මේ මොකක්වත් අපි දන්නේ. ඒවා ඉතින් දැක්කේ නැහැ නේ පඨවි කොහෙද තියෙන්නේ. ඉතින් මං හිතන ස්වාමීන් වහන්සේ මගේ ශරීරයේ ඉතින් ওই හතර හතරෙන් මේ අඩංගු වෙලා තියෙන්නේ. කවුද කිව්වේ? <laughs> දැන් කිය භාවනා කරනකොට හිතෙනව නේද එහෙම? නෑ ඒක තමයි. එහෙම හිතලා වැඩක් නෑ. ඒක තමයි අපි ඒක ඒක තමයි මේ තේරුම් ගන්න. ඒක අපි මේ හිතේ තියෙන සමාධිමත් බව හරහා තේරුම් ගන්න ඕනේ. ඒක අපි දැනගන්න ඕනේ. නැතුව මේ පොතේ තියුණාට නෙමෙයි මේක තේරුම් ගන්න තියෙන්නේ. පොතෙන් නෙමෙයි මේක දැන් යන්නේ. තනිකරම මේ අත්දැකීමෙන්ම ගන්න ඕනේ. ඒකයි. අපි නිකන් අර ගිරව් කියනවා වගේ මේකේ පටවිය ආපෝ තේජෝ වායෝ පටවිය ආපෝ තේජෝ වායෝ පටවිය ආපෝ තේජෝ වායෝ කියුවේ කියලා වැඩක් නැහැ. දැන් මෙතෙන් තියෙන්නේ මේ පඨවි ධාතුව නිරූපණය වෙන ලක්ෂණ තියෙනවා. අන්නේ ලක්ෂණ වලින් තමයි ආ මෙන්න මෙතන මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා තේරුම් ගන්න තියෙන්නේ. තේරුණාද? දැන් තද ගතියක් කොහේ හරි දැනෙනවා නම් පටවි පටවි තියෙනවා. ඉතින් ඒකත් ඉතින් පටවි නමවත් ඕනේ ඒවා ඒවා දැනගනිමින් යන්න තියෙනවා. ඔන්න තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, සිනිඳු ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. ඉතින් ඔන්න විවිධාකාර මේ ලක්ෂණ දැනෙනවා. ඉතින් මේ දේවල් හඳුනා ගනිමින් යනවා. එහෙමයි. ඇත්තට මේ පරමාර්ථ ධර්මයක් කතා කරන්නේ. පරමාර්ථ ධර්මයක් කියන්නේ මේක උඩ තාම මොකක්වත් ගොඩ නැගිලා නැහැ. මේක උඩ අපි සංස්කරණයක් කරලා නැහැ තාම. තාම තියෙන මූල ස්වභාවයන් තුල තියෙන්නේ. අපි දැන් විද්‍යාවේ තියෙන මේ මේ මේ මූල ද්‍රව්‍ය කියලා. අන්න ඒ වගේ මෙතනත් මේ මූල ස්වභාවයන් තාම තියෙන්නේ. අපි ඒකට මොකක්වත් එකතු කරලා නැහැ තාම. අපි ඒක හොඳයි කියලාවත් නරකයි කියලාවත් මම කැමති පටවියට කියලාවත් මොකක්වත් නැහැ. මේ මූල ස්වභාවයන් තුල තමයි තාම අපි හිත පවත්වන්න උත්සාහත් වෙන්නේ. අන්න එතන තමයි අපි යන්න තියෙන්නේ. හරි. ඉතින් දැන් මම මෙහිට ආවට පස්සේ දැන් ආනාපාන සතිය වැඩුවා. මට ඉන් මට විනාඩි 10ක් 15ක් ඇතුළත මට සමාධියකට වෙන්න පුළුවන් වුණා. ඊළඟට මට ඉතනින් මම මට අර ආලෝකයේ අරමුණට ලැබුණේ නැහැ. මම භාවනාවක යෙදුණා මේ මගේ ශරීරය ගැනම. මේ මගේ ශරීරය ගැන පඨවි ආපෝ තේජෝ වායු ගැන තමයි ගොඩාක් දුරට මං හිතුවේ. ඉතින් එහෙම හිතනකොට ස්වාමීන් වහන්සේ මට මගේ ශරීරය ගොඩාක් තද වෙන ගතිය ඒව මේව ගොඩාක් ඇති වුණා. මගේ ශරීරයෙන් හරියට මේ අර වේල්ඩින් වේල්ඩින් වැඩ කරනකොට අර ස්පාක් වෙන්නේ අන්න ඒ වගේ ගොඩාරයක් මගේ ශරීරය වටා කර වට කරගත්තා. ඉතින් මං හිතුවා මේව තමයි මේ කෙලස් තමයි. කියලා මම එහෙම හිතාගෙන හිතුවා පැත්තකින් ඉඳන් බලාගෙන හිටියා ඊළඟට තව මගේ බඩේ තියෙන බඩ වැල් අරව මේව එක්කෝම එකතු වෙලා තද ගතියට ඇවිල්ලා මට නිකන් පෙනෙන්නා වගේ දැනුණා මගේ ශරීරය ඊළඟට මං හිසේ සිටම් පාදාන්තය දක්වාම ලොකු තදවීමක් දැනුණා මගේ දත් දැලි දෙක එකට නිකන් තද වෙන සයිස් එකට වගේ එහෙම දැනුණා. ඉතින් මම මම ඉතින් මෙනෙහි කරා. මේ මගේ ශරීරයේ තියෙන මේ ධාතුන් මේවයින් මේ සිද්ධ වෙන දේවල් කියලා මම ඒ වෙලාවේ වෙනෙහි කරා. ඇත්තකින් බලාගෙන ඉඳගෙන. ඉතින් මම අදහස් කරන්නේ මේ ඉතින් මේ මම මේ යන පාර හරියද කියන එක තමයි මට හිතන්න ඔබ වහන්සේගෙන් අවවාදයක් ඕන මේ විපස්සනාව හරිද මං කරගෙන යන ක්‍රමය කියන එක. මට ස්වාමීන් වහන්සේ ආලෝකය පෙනුනේත් නැහැ. එතකොට මට ධාන ඇත්තෙත් නැහැ. මට උමනා කරන ස්වාමීන් වහන්සේ කොහොම හරි මේ විපස්සනාව දිනු කරගෙන නිවනට යන්න. හොඳයි හොඳයි. ඉතින් කෙරලා තියනා නම් ඒ කියන්නේ එච්චරම නිවැරදි නැහැ. කරන්න තියෙන්නේ يعني ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතේ එකඟතාවයක් හදාගන්න. හිත අපිටම දැන් ආනාපාන සතිය දැන් වැඩුවයි කියලා කිව්වනේ. ඔව්. එතකොට හිත පිට යන්නේ නැද්ද හුස්ම රැල්ල දිහා බලනකොට? නෑ නෑ. එහෙම යන්නේ නෑ. යන්නේ නෑ. හුස්ම රැල්ලත් එක්කම ඉන්නවද? ඉන්නවා. ඉන්නවා. කොච්චරලා ඉන්න පුළුවන්ද? පැය කාලක්? පැය කාලක් විතර ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි ඉතින් ওই මගේ ශරීරයට වෙන දේවල් සිද්ධ වෙන්නේ. නෑ සිද්ධ වුණාද මෑනියෝ සිද්ධ කරගත්තද ඉතින් හැබැයි මම මට පොඩ්ඩක් මං හිතනවා අන්න ඒකයි එහෙම එකක් නෙමෙයි දැන් අපි කියන්නේ එහෙම දෙයක් මුකුත් මුකුත් මේක કૃතිමව කරන්න නෑ අනික අපි අතින් දාන්නේ මේකක්වත්. මේ ඔක්කොම අපි තියෙන දේ තමයි බලන්නේ. ඒකයි මේ භූතම් භූතතෝ කියලා කියන්නේ. ඇත්ත යථා භූතය ඇති සැටියෙන් දැක ගැනීමක් කරන්න හදන්නේ. මේක අපි මොකක්වත් අලුතින් ආරෝපණය කිරීමක් કૃතිමව මේකට දැමීමක් මොකක්වත් නැහැ. හිත එකඟ වෙලා නම් ඒ එකඟ භාවය තුලින් තමයි මේක මතු කරගන්න ඕනේ. තියෙන ස්වභාවයන් මතු කරගන්න ඕනේ. නැති ස්වභාවයන් නෙමෙයි අලුතෙන් දැමීමක් නෙමෙයි මේකේ තියෙන ස්වභාවයම තමයි තව ටිකක් හොඳට මේ සමාධිමත් හිතෙන් තේරුම් ගන්න. ඉතින් ඒකට තමයි අර පහසු වෙන තැන් කීපයක් තමයි මම පෙන්නුවේ. දැන් මෑණියෝ ඔහම වාඩිලා ඉන්නකොට දැන් ඔය මේ පාදේ වදිනවානේ ටයිල් එකේ මොනක් දැනෙන්නේ? තද ගතිය. තද ගතිය දැනෙනවා. අන්න ඒක දැන් මෑණියෝ හිතලාද ගත්තේ? නෑ. නෑ. ඒක මොකද මොකද ඒක કૃතිමයිද? කෘතිම දෙයක් නෙවෙයි. මොකද ඒක තියෙන දෙයක්ද? දැන් දැනෙන දෙයක්ද? දැන් දැනෙනවද? දැන් දැනෙනවා. දැනෙනවා. ආ අන්න ඒක තමයි කියන්නේ. ඔතෙන් තමයි යන්න තියෙන්නේ. දැන් දැනෙනවා ඒක. ඒක දැන් මේ වර්තමාන වශයෙන්ම දැනෙනවා. ඔතෙන්ට තමයි හිත දාන්න තියෙන්නේ. ඔන්න වගේ අපේ හිත එකඟ වුණාට පස්සේ මේ වර්තමාන වශයෙන් ඇත්ත වශයෙන්ම දැනෙන දෙයකට දාන්න ඕනේ. මොකක්වත් මේ හිතලාද මේ මගේ දැන් ඕක මේ කායේ පටවි තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා කියලා අපි මෙහෙම කරකෝ කරකෝ හිටියා කියලා අච්චර මේකක් නැහැ. ඒක કૃතිමයිනේ. අපි දැක්කේ නෑනේ යාම එකක්වත්. ඒ වුණාට දැන් මම දැන් ওই තද ගතියක් තියෙන කියලා මෑනියෝ කිව්වන්නේ දැනෙනවනේ ඒක දැන්. ඒ තද ගතිය නිරූපණය කරන්නේ පටවි ධාතුව. එහෙමයි. තේරෙනවද? ඉතින් එතෙන්දී මේ පටවි ධාතුවය මේක නිරූපණය කරන්න කියලාවත් හිතන්න අවශ්‍ය නෑ. ඒ තද ගතියට හිත යොමුනවා. හිතේ එකඟතාවය අතෙන්ට යොමු කරන්න ඕනේ. එහෙමයි. තේරුණා දැන් දැන් තද ගතිය දැනෙන්නේ දැන් ඔය වලලු කරේනේ එහෙමයි අන්නේ වලලු කර ගාවට හිතේ එකඟතාවය යොමු කරන්න ඕනේ එහෙමයි තේරුණාද එහෙමයි අන්න එතකොට දැන් හිත දැන් ආනාපාන සතියෙන් හිත එකඟුනේ නාසිකාග්‍රේ. තේරුණාද? එහෙමයි. දැන් හිත එකඟ වෙන්නේ කොහෙද? වලලු කරේ. අන්න රයිට්. ඒක තමයි වෙන්න තියෙන්නේ. දැන් අන්න හිතේ සමාධිමත් භාවය වලලු කරේ හැති වෙනවා. අන්නේ සමාධිමත් භාවයේ පාදක කරගෙන ඒක මුල් කරගෙන මෙතන ක්‍රියාකාරීත්වය හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. එතකොට තමයි මේ පටවි ධාතුව මේ මෙතන තියෙන මේ තදගතියේ හැසිරීම අපිට තේරෙන්න පටන් ගන්න. තේරුණාද? ඔතනට තමයි අපි යන්න හදන්නේ. ටික ටික ටික තමයි මේ කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ අර ස්පර්ශ ස්ථාන වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් ඔය මෑනියට දැන් ඔය වාඩ්ලා ඉන්නකොට ඔතන හරි පහසු තැනක් දැක ගන්න. එහෙම. ඊළඟට ඉතන දැන් ඔය මයික් එක අල්ලන් ඉන්නවා. දැන් ඔතන දැනෙනවනේ යමක්. එහෙමයි. අන්න එතනට දාන්න පුළුවන්. එහෙමයි. ඊළඟට දැන් ඔය අත තියන් ඉන්නවා පාදයේ උඩ. එහෙමයි. ඔතන දැන් අතේ බරක් දැනෙනවනේ. එහෙමයි. නැත්තම් අතේ රස්නේ දැනෙනවනේ. අන්න මේ ඇත්ත වශයෙන් තියෙන දේවල් මේවා. එහෙමයි. වර්තමාන වශයෙන් තියෙන දේවල්. ඔන්න ඔය තැන් වලට තමයි දාන්න තියෙන්නේ. ඒවා ඒවා තමයි ඊළඟට අර එකඟ වෙච්ච හිත යොමු කරමින් ඔය තැන්වලට ඒව බලන්න ඕනේ. තේරුණාද? ඕක තමයි කරන්නේ. එතෙන්දී හිත නිශ්ශබ්දයි. හිතෙන් මොකක්වත් හිතන්නේ අලුතෙන් કૃතිමව වචනයක්වත් කියන්න එපා. මොකක්වත් කියන්නත් පුළුවන් ද අපිට මේ සංසුන් එකඟ වෙච්ච ඒකාග්‍ර වෙච්ච සමාධිමත් වෙච්ච හිත මේ තැනට යොමු කරලා හොඳට බලන්න. ඔතෙන්ට යන්න තියෙන්නේ. අන්න එහෙම කරනවා නම් මේ ධාතු මනසිකාර භාවනාව හොඳ උත්කෘෂ්ඨ මට්ටමෙම සිද්ධ වෙනවා. ඔය විදිහට කරන්න දැන්. ගෙදර ගිහිල්ලා බලන්න උත්සාහත් වෙලා. ඔය විදිහට කරන්න. එහෙමයි ස්වාමී. හොඳයි හොඳයි. හොඳයි තේරුවන් සම්මයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම සක්මන් භාවනාව කරනකොට දැන් විනාඩි 40ක් වගේ යනකොට නිදිමත ගතියක් එනවා. ඊයේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මම ආදාර පොඩ්ඩක් එතනම හිටගෙන පොඩ්ඩක් ආනාපාන සතිය බැලුවා. ඒත් හරියේ නැහැ. මොකද උනේ? ඒත් ආනපනසතිය හොඳට දැනෙනවා. ටිකක් වෙලා ඉඳලා මම ආයෙ සක්මන් කරන්න ගත්තා. එතකොට අර ඒ කියන්නේ ආනාපානය හොඳට දැනෙනවා. ඊට පස්සේ ආයෙ සක්මන් කරන්න ගත්තා. ඔව්. අහහ. එතකොට ආයෙ නිදිමත ආවේ නැද්ද? ටිකක් අඩු වුණා. ඒ වුණාට අර මේ දැන් ඊට පස්සේ සක්මන් කරනකොට එන්න එන්න සිතිවිලි වල අර එන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් වීර වැඩි. දැන් ඒකනේ ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපි කියන්නේ හිත එකඟ වුණාට පස්සේ ආයෙත් කියන්නේ හිතේ දැන් සක්මන කියන්නේ ටික වීරය වීරය අධික මේ ඉරියව්වක්නේ. ඉතින් අපි උස්සලා පාදේ තියන්න ඕනේ, චේතනාපූර්වකව යමක් කරන්න ඕනේ. හැබැයි දැන් හිත හිත සෝදානම් නිකන් ඉන්න. හිත සෝදානම් සමනයකටපත් වෙලා ඒකාග්‍ර වෙලා ඉන්න. ඒ වෙලාවේදී අපි ආයෙ යව දුවන්න හදනකොට හිත ආයෙතින් විසිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකයි මම කියන්නේ මේ දැන් හිත එකඟතාවයක් දැන් පෙන්눔 කරනකොට නිකන් නිදිමත ගතියක් වගේ එනවා නිකන් නිලංකාර වීමක් නැත්නම් අඳුරු වේගෙන වගේ එනවා නිකන් ඇස් දෙක පියවිගෙන වගේ එනවා අන්න හිත හිතේ සමාධියක් දැන් හැදීගෙන එන්නේ. ඒ වෙලාවට සක්මන අඩු කළා එහෙම්ම හිටගෙන දැන් ඒ කරා වගේ ආනාපානයේ චුට්ටක් බලන්න ඒ ඒ ඔස්සේ ගියා නම් වඩා හොඳයි. නැත්නම් එහෙම්ම වාඩි වෙලා පරයන්ක භාවනාවේ යන්නයි තියෙන්නේ. ඔව්. ඊට පස්සේ සමිනවද පරයන්කෙත් දැන් විනාඩි 20ක් විතර ගියාට පස්සේ අර හිත සැහැල්ලු වෙලා අර මේ දාත් දැන් රස්නේ තද ගතිය ඒ ටික බලන්න පුළුවන්. හරි. ඒ ටික ඒ කියන්නේ සමහරලාට ඒක බල බල ඉන්නකොට එකපාරට හිතට ආයි සිතිවිලි එන්න ඇවිල්ලා ආපහු ආනපන සතියට ඇවිල්ලා ආයි ඒකෙන් ගුණහම ආයිම ඔව්. එහෙම එහෙම දිගටම කරාම හරිනේ. <laughs> <laughs> ඒකයි මේක කාලයක් කරන්න ඕනේ. අපි මේක කරන්න තියෙන දේ පොඩි දෙයක් මහා දෙයක් නෙමෙයි. හැබැයි කාලයක් කරන්න. බහුලීකృత වෙන්න ඕනේ. භාවිතා බහුලී කතා. කියන බුදුහාඳුරු පාවිච්චි කරන එකයි භාවිතා කියන්නේ මේක නැවත නැවත භාවිතා කරන්න ඕනේ. මේක නැවත ප්‍රගුණ කරන්න ඕනේ. ඊළඟට බහුලී කතා, බහුලීකృత කරන්න ඕනේ. මේ කිරීම හරහායි එන්නේ. ඒ අපි අපි මේකේ સિદ્ધාන්තය දැනගත්ත පමණින් දිනු වෙන්නේ නැවත නැවත කිරීම හරහායි කියන්නේ අපේ හිත ඒ දේ තේරුම් ගන්න ඕනේ. හිතට තේරුම් යනකම් කරන්න ඕනේ. <laughs> අපි අපි නම් දන්නවා ඉතින් නේ ඊළඟ පියවර වෙන්න මේකයි කියලා ඉතින් පොතේ තියෙනවා. අපිත් දැන් කතා කරා. අපි නම් දන්නවා. ඒකට හිත තේරුම් හිත තේරුම් ගන්න නැහැ. එතකොට ඊයේ වෙන ටිකක් නිකන් අන්රෙස්ට් වගේ වුණා ස්වාමීන් වහන්සේ අර දැන් ඉස්සර නම් දැන් හිත අර දැන් අර ඇතුලේ කතාවේ ඉන්නකොට එච්චර ප්‍රශ්නයක් නැහැනේ දැන් අර දැන් භාවනා වඩනකොට අර ඒක අමාරුයි වගේ. ඒ කියන්නේ මට තේරුණා. ඒ කියන්නේ අර හිත වෙනම අර හිත හිත යන එක ටිකක් බර ගතියක් දැනෙනවා. හරි. ඒ නිසා ටිකක් අර ඊයේ අද දවසේ නම් හරි ගියා ඒක. ඊයේ දවසේ ටිකක් ඒ කියන්නේ ඇතුලේ කතාව බරයි වගේ දැනෙනවද දැන්? එහෙමද? ආ ඒක වරදක් නැහැ. ඒ අපිට අපිට තේරුම් යනවා නම් මේ ඇතුලේ කතාව කියන එක වදයක්. ඇතුලේ කතාව කියන එක මහා පීඩාවක්. ඊට වඩා හොඳයි මේ සමනය වෙච්ච ස්වභාවයක හිත පැවැත්වීම කියලා තේරනවා කියන්නේ වඩා වටනවා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන මේ අපි ඕක තේරුම් අරන් තිබුණ නැහැනේ කලින්. අපි නිරන්තරයෙන් අපිටම අපිට වෙන වැඩක් නැති වුනහම අපි එන්න පොඩ්ඩක් අයිනකට වෙලා මොනවා මොනවා හරි කල්පනා කර කර කල්පනා කර කර අර මොනවා මොනවා හරි කර කර හිතින් මොනවා හරි කර කර ඉන්නේ. ඒ ගතිය දැන් අපිට තේරෙනවා නම් මේ භාවනාවේදීම හරහා මේක මේ හිතේ තියෙන මහා කරදරකාරී ස්වභාවයක් මේ දොඩමලු වීම කියන එක මහා වදයක් කියලා තේරෙනවා නම් ඉතින් වඩා හොඳයි. ඒතර තමයි මේක අතහරින්නේ. ඒතර තමයි මේකට යම් පිළීමක් යොදන්න සකස් වෙන්නේ. මොකද හිතේ සංවේදී බව වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඇතුලේ කතාව වදයක් බව තේරෙනවා. එතකොට තමයි මේ ප්‍රපංච කපා හරින පටන් ගන්න. සමන්ටම තේරිලා. නැතු මේ වෙන කෙනෙක් කිව්වටම නෙමෙයි. Tamanටම තේරෙනවා මේ මේ විදිහට කතා කරනවා කතා කරනවා කතා කරනවා කියලා වරක් නැහැ නේ. ලොකු සානස කියන්නේ කච කචේ කියලා. <laughs> ඇතුලේ කච කචේ. ඇතුලේ කච කචේ ඉතින් Tamanට තේරෙනවා මහා වදයක් කියලා. අනේ එතකොට ඒක ආයින් කළා බැරිද මේ තැම්පත් වෙලා පොඩ්ඩක් නිකන් සාන්තව ඉන්න. ඉතින් ඔතෙන්ට යන්න පුළුවන් නම් කියලා වැඩක් නැහැ. <laughs> හොඳයි ඉතින් ටික ටික ඒකයි සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ අපේ වර්තමාන අරමුණක් තුළ හිත එකඟ කර එකඟ කර කර කර යනකොට පොඩ්ඩක් හරි తాවකාලිකව හරි Tamanට ඒ සුවයක් දැනෙන්න ගන්නවා. මේ කියන්නේ හිත කියවන්නේ නැති තත්වයක් පොඩ්ඩක් හරි යන තේරෙන්න පටන් ගන්නවා. ඒක ඒක හඳුනා ගැනීම ඉතාම වටිනවා. ඉතින් අපි මේ දේවල් හඳුනාගන්නේ නැත්නම් අපි මේවට වටනකමක්වත් දෙන්නේ නැහැ. හිතේ සංවේදී බව දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අන්න මේ ඇතුලේ කතාව සමනය වෙලා අපි හිතමු විනාඩියක් හරි ඉන්න ගතියක් තේරුණා නම් තේරුණා මෙතන තියෙනවා යම්කිසි ගැඹුරක් තියෙනවා. මෙතන තියෙනවා යම්කිසි ශාන්ත බවක්. මෙතන තියෙනවා යම්කිසි සැනසීමක්. කියලා ඉතින් අර ටික ටික තමයි ඉතින් තේරුම් ගන්න යන්න තියෙන්නේ. හොඳයි. තේරුම් ගන්න. මම ධාතු මනසිකාර භාවනාව වඩාගෙන යද්දි මට පොඩි යාකූල වගේ තත්ත්වයක්. නින්ද <laughs> කියන්නේ නැත්නම්. මතු වුණා මේ ඒක මගේ දැනුම අඩුකමකට වෙන්නේ නැති මට තේරුම් ගන්න බෑ දැන් ඔබවහන්සේ කිව්වනේ අර ධාතු මනසකාර භාවනාව වඩ아가න යද්දී වේදනාවක් වගේ ආවොතින් වේදනානුපස්සනාවක් කරන්න කියලා කමක් නැහැ. අන්න එතෙන්දි තමයි මට මේ ගැටලුව මතුනේ. හරි. මේ ධාතු මනසිකාර දෙන්නේ අපි ධාතු ලක්ෂණ මතු කර මතු වෙන දේ දිහා බල බල ඉන්න එකනේ කරන්නේ. එතකොට මේ වේදනානුපස්සන කියන ඇත්තටම රිදීමක්ම විතරක් නෙවෙයිනේ අර දුක් සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා සහගත වේදනාව කියලා වගේනේ ඔක විදියටනේ තියෙන්නේ. එතකොට මේ දැන් අර ධාතු ලක්ෂණ ගොඩක් වෙලාවට මේ මතුවෙලා එන්නේ වේදනානුපස්සනාවේ තියෙන ලක්ෂණ වලින්ම තමයි. ඉතින් ඒක තමයි ස්කන්ධ පහම තියෙනවා. එහෙමයි. ස්කන්ධ පහම තියෙනවා. ඉතින් අපි ධාතු මනසිකාරයේදී රූපස්කන්ධයට තමයි මුල් තැන දෙන්නේ. මේකේ වේදනාස්පන්දේ නැද්ද? වේදනා කියන්නේ අර ධාතු ලක්ෂණ සමහර දේවල් වල නිකන් අර කටු වලින් අනින වගේ ඒවා දැනෙනවා නිකන් හරි හිරි වැටිච්ච දෙයක් එන හිරි ඉවර වෙගෙන යනකොට වගේ නිකන් මෙහෙම මෙහෙම ඒවා වගේ ඒවා තියෙනවා ඉතින් එකක්වත් සැපක් කියලා නෑ ඒක ඔක්කොම තියෙන්නේ නිකන් දුක් වගේනේ ඒක තමයි ඒක මේක දෙක මේ දෙක ලංව තියෙන්නේ ඒක මේ පහම එකට වගේ තමයි තියෙන්නේ විශේෂයෙන්ම ඉතින් හිතට මේ කියන්නේ මේ කායानुපස්සනාව වේදනානුපස්සනාව දෙකයි හරිම සමීපයි. මොකද ඒකනේ අපි මෙතෙන්දී ගනුදෙනු කරන්නේ කායानुපස්සනාවේදී විශේෂයෙන්ම රූපස්කන්ධයත් එක්ක වේදනානුපස්සනාවේදී වේදනාස්කන්ධයත් එක්ක. ඉතින් මේ ස්කන්ධ පහම එකටමයි තියෙන්නේ. නමුත් අර සමහර වෙලාවට يعني එක පාට අපිට අපි මේ අමාරුයි වේදනාස්කන්ධය මතු කරගන්න. එහෙනම් රූපස් රූපස්කන්ධය තමයි පහසු මතු කරගන්න. මේ රූපස්කන්ධයත් එක්ක කටයුතු කරනකොට වේදනාස්කන්ධයත් හසු වෙනවා. මොකද මේවා එකටමයි තියෙන්නේ. ඔව්. ඉතින් ඒ හින්දා කියන්නේ මේවා අපි හිතමු දැන් අපිට තද අපි හිතමු මෙහෙම දැන් අපේ අපේ අපි දුන්න අපි හුඟක් අවුව වෙලාවක ඉඳලා එළිය අවුවේ ඇවිඳලා ඇවිල්ලා අපි ඔන්න මේ ටයිල් පොළවේ දැන් ඇවිදින්න පටන් ගන්නවා. හරි. අපිට දැන් මේක සීතලක් කියලා දැනෙනවනේ. සීතල කියන්නේ හැබැයි ධාතු ලක්ෂණයක් කියලා අපි දන්නවා. ධාතු ලක්ෂණයක්. දන්නවනේ. හැබැයි මේ සීතල කියන එක දැන් සාපේක්ෂ සැපක්නේ. සැප වේදනාවක් නේ නේද? මොකද අපි එන අවුවක ඉඳලා ආවේ. සීතල කියන එක ටිකක් සැප වේදනාවක් වගේ තමයි. වගේ තමයි. අන්න හරි. අන්න එතකොට අන්න එතන වේදනාවට පසනාවට දාන්නත් පුළුවන්. ආ. මොකද ඉතින් සීතල සීතලක් දැනුණා. අන්න ඒක සැප වේදනාවක්. කියලා අපි අපි අර්ථ දැක්කුවා ඒක සැප වේදනාවක් කියලා. මොකද අන්න එතන වේදනාවක් තියෙනවා. කියන්නේ සීතල තුල වේදනාවකුත් තියෙනවා. අපි අපේ සීතල කියන එක ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ධාතු ලක්ෂණයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒක වෙනුවට අපි මේ මෙතන දැනෙන සැප වේදනාවක් කියලා හඳුනා ගන්නකොට වේදනා ලක්ෂණي මතු කර ගන්නත් පුළුවන්. දෙකම එතනම තමයි තියෙන්නේ. එක වගේ තියෙන නේ ස්වාමීන් වහන්සේ. ඒකේ තරම් මේ සලකන් සැලකියුතු මේවක. නෑ ඒ කියන්නේ ඔය කොයි දේ මත උනත් වරදන්නේ නෑ. දෙකම වඩන්න පුළුවන්. දෙකම වඩන්න පුළුවන්. Tamante ඒ කියන්නේ මේකෙන් වඩා ප්‍රකට වෙන්නේ මොකද්ද? ඒක ඒක පහසුවෙන් පහසුයි කරන්න. Tamante මතුනේ සීතලයි සීතලයි මෙතන සීතල ලක්ෂණයක් නැත්තම් කියලා ධාතු පැත්ත මතුනා නම් ඒක ඔස්සේ කරගෙන යන්න වරදක් නැහැ. මෙතන දැන් තියෙන සැපයක් සුවයක් කියලා මතුවලා මෙතන දැන් වේදනාවක් කියලා හඳුනාගත්තා නම් ඒ ඔස්සේ යන්න කිසිම වරදක් නැහැ. හොඳයි හොඳයි. දරුවන් සන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් ඒ අම්මා කතා කරපු නිසා මාත් මටත් හිතුණා කතා කරන්න <laughs> මේ දැන් මම අර මේ ආලෝක කියන්නේ මේ අර ඔබ වහන්සේ මට එදා උපදෙස් දුන්නා වගේ මම ඒ ඉන්නකොට ඇත්තටම මට සක්මන් භාවනාවේදී හිස් බවක් දැනෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ඇඟේ අර ඔක්කොම ටික නිකන් අකුලන ගතියක් තියෙනවා. ඔළුව ගොඩාක් රස්නී ඒ ගතියයි මේ නිතරම මේ මේ බඩේ මුකුත් නැහැ මේ කියන්නේ දැන් මම දාන ගන්නේ <laughs> නැහැ වැඩිය. නේ නමුත් අර ඒකට නම් මොකුත් නැහැ හැබැයි. නෑ දාන්නේ කියන්නේ පළතුරු මොන හරි අරගෙන අර රළු ආහාරයක් ගන්න නැහැ. නමුත් ඒ අර කිව්ව දවසින් නම් තාම වෙනකන් අර ලූස් මෝෂන් වගේ නිකන් හරි අපහසුාවක් තියෙන එතන ඇඟට පහසුකමක් තියෙනවා. නමුත් අර මේ මේ මේ පිටපැත්තේ හරි මේ නිකන් හකුලනවා වගේ ගතියක් ඒ කියන්නේ දැනට මේ කරන භාවනාව මට චුට්ටක් කියන්න. ඒ කියන්නේ දා අපි කතා වුණේ අර ආලෝක ස්වභාවයන් එනවා යනවා ගතියක්නේ ආවේ. විවිධාකාර වර්ණ වලින් ආලෝක එනවා කියලානේ කිව්වේ. කියන්නේ දැන් මේ කියන්නේ ඇස් දෙක පියාගත්ත පියාගත්ත ගමම්ම ඒ අර ඔබ වහන්සේ කිව්වා වගේ සුදු පාට ආලෝකින දැන් අද මේ ඉන්නකොට පරයන්කෙදී මේ දැන් ආලෝකෙත් එක්කම නිකන් අර සුදු පාට කොමර්ඩ් එකක් වගේ නිකන් ඉස්සරහට ඇවිල්ලා නිකන් එහෙම එහෙම එන්න ආවා. කොමඩ් එකක් වගේ දැන් ආයෙ ඇතුළට යන්න වගේ. ඊට පස්සේ ඒක තිබුණාද හවස් වරුවේ? ඒ කියන්නේ ඒක අස්සට ගියා වගේද උනේ? අස්සට ඇදිලා යන ගතිය තිබුණේ. හරි. ඉතින් මම ඒක දිහා දැන් බලාගෙන යන්න මේ ගියේ නැහැ දැන් පහට මෙහෙට එන්නත් ඕනේ නිසා <laughs> ඒකත් හිතේ තියාගෙන මම නැගිට්ටා. <laughs> නමුත් අර අපහසුතාවය දිගටම තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක මේ වැරද්දක්ද නෑ ඒක තමයි පොඩ්ඩක් ඉතින් ඔතන අර ඉන්ද්‍රයන් සමතාවයට එනකන් අපි හරියට මේක يعني මේ මේක හසුරුව ගන්නෙ නැහැ ඒකයි එතන වෙන්නේ ඉතින් අපි يعني ආලෝකය එනවා ආලෝකය ආවහම කොයි වෙලාවෙදිද මේ ආලෝකය දිහා බලන්නේ කොයි වෙලා කොයි වෙලාවෙ වෙනකන් අපි ඉන්න ඕනේද ආලෝකය දිහා බලන්න කියන අපි චුට්ටක් දෙන්න තේරුම් ගන්න ඕනේ හිතන්න අපි ආනාපාන සතිය හරහා ගියා දැන් ඔන්න ආලෝකෙත් ඇවිල්ලා තියෙන්නේ දැන් අපි කාලයක් යනකොට යනකොට දැන් ආනාපානය අතහැරලා ඉක්මනටම ආලෝකෙ දිහා බලන්න පුළුවන්. දැන් මොකද ආලෝකෙ දැන් ඇවිල්ලා දැන් මෙහෙමනේ මුල් අවස්ථාවේදී නම් ආනාපාන සතිය වඩනවා මේ ආලෝකෙ එනවා යනවා. තාම මේක තහවුරු වෙලා නැහැ. දැන් අපි කාලයක් වඩනකොට වඩනකොට ආනාපාන සතිය පොඩ්ඩක් වඩනවත් එක්ක මේක ඇවිල්ලා නිකන් නතර වුණා වගේ තියෙනවා. ඊට පස්සේ ආයේ දැන් ආයෙත් මේක ආනාපානෙත් එක්ක දැන් වැඩි වෙලාවක් යන්න ඕනේ නැහැ. ඒ වෙනකොටත් ගාලා ආනාපානෙ අතහැරිය දැන් මෙයත් එක බලන්න. මෙයා දිහා බලන් ඉන්නේ. ඒ දිහා බලන් ඉන්නෙත් බොහොම නිකම් මු르දු විදිහට. දැන් අපි කියන්නේ අපි නිකන් හිර කරගෙන දඬු අඬුවට අල්ලගෙන වගේ මෙයාව අලන් හිටියොත් වැරදි. ඒ වුණොත් දැන් මෙයා බොහොම මතරලා ඉන්නවා. එතන යම්සේ ශාන්ත ස්වභාවයක් තියෙනවා, ආලෝක ස්වභාවයක් තියෙනවා. අපි නිකන් ඒ දිහා බලන් ඉදීම පමණක් කරනවා. දැන් අපිට බලන් ඉන්න පුළුවන් කිටි කිටි අල්ලලා බලන් ඉන්න පුළුවන්. එහෙම නෙමෙයි. මොනික බොහොම සෞම්‍ය විදිහට ඕනට පාවට වගේ බලන් ඉන්නවා. ඒ කියන්නේ නිකන් එයා මේ බැලීමේ තමයි උතන සිද්ධිය තියෙන්නේ. මොකද ඒකත් එක්ක තියෙනවනේ කියන්නේ දැන් අපි S2 වහගෙන හිටියට දැන් මේ ආලෝකය දිහා බැලීමක් නේ කරන්නේ. එතෙන්දී ඔලුව කැරකෙන වගේ දේවල් වෙන්න පුළුවන් අපි මේක ගාන්ට මේ හසුරුව ගත්තේ නැත්තම්. දැන් මෑනියෝ කරනකොට මේ ආලෝකය මෙහෙ මෙහෙ පිටිපස්සට එහෙම යනවද? එහෙම වෙනවද? ආලෝකේ උඩට වගේ යනවා. හැබැයි ඔළුව ඔළුව මේ අර රස්න ගතිය දැනෙන්නේ ඒ කරලා ඉවර වෙලා මම ඉතින් මොහොතර පොඩක් ඔළුව මේ තෙමනවා මේ ඒ වගේ දේවල් කළා. නෑ ඒ කියන්නේ දැන් බලාගෙන ඉන්නකොට මේ ආලෝකය මොකද වෙන්නේ? ආලෝකය පැත්තකින් තියෙනවා. මං ආලෝකය දිහා බලන්න යන්නේ නැහැ. අහහ. දැන් අද වෙච්ච සිද්ධිය ඒක පොඩක් බැලුවා. ඔව් හරි. ආලෝකය උඩට යන ගතිය. උඩට යන්න ගත්තද? අද ඒ දිහා බලනකොට? එහෙමයි. හරි. ම්ම්. මේ කියන්නේ මේ කොන්ද දිගේම උඩටම උඩටම ආවා නිකන් අර කොන්ද දිගේ කොන්ද ආලෝකය නෙමෙයි කොන්ද දිගේ මේ මොකක් හරි ටික් ටික් ගාලා මොනවා හරි වෙනවා වගේ දැනුණා. ඊට පස්සේ තමයි අර මේ ඒ අර මං කිව්ව කොමඩයක් වගේ එකක් මං සුදු පාට කොමඩයක් වගේ මොනවා හරි අඳුරක් වගේ එහෙම ආවා. නෑ ඒ කියන්නේ දැන් මෙතෙන්දී ආලෝකය දිහා බලන් ඉන්නකොටත් ඒක ඇතුළට යෑමක් වගේ දෙයක් තමයි වෙන්නේ. දැන් කොමඩ එක කියන්නේ වතුර නිකන් ඇතුළට යෑමක් නිසිද්ධ වෙන්නේ. මේකෙත් අපි දිහා බලන් ඉන්නවා අපි ඒක නිකන් උරා ගත්තා වගේ. අපි ඒක අස්සට ගියා වගේ. එහෙම දෙයක්ද උනේ? ඉතින් ගැට්ටුවක් නැහැ. <laughs> ඒ කියන්නේ එතන එහෙම දෙයක් තමයි වෙන්නේ. අපි දැන් මුලදී බය වෙනවා. දැන් බය වුණාද ඒකට? එහෙම බය වීමක් කියන්නේ දැන් මේ මගේ අර යටිහිතේ තියෙන පහට එන්න උනේ කියලා එකක්. ඒ ඒකත් එක්ක මේ බය වීමක් වුන්නේ නැහැ. නමුත් මං ඇසැරියා. ඒක තමයි. ඒ කියන්නේ ඔතෙන් තේරුම් ගන්න තියෙන අපි හොඳට මේකත් එක්ක සතියෙන් යන්න ඕනේ. හොඳට සතියෙන් ගියොත් විතරයි අපි බය වෙන්නේ නැතුව ඔතෙන්ට යන්නේ. ඉතින් අපි නිකන් අර හරියට ගියේ නැති වුණාම අපි දැන් මේකට අපි වැදලා ගන්නවා වගේ වෙනවනේ. එතනට බය වෙන්න පුළුවන්. හැබැයි ඕන දැන් අත්තරලා අත්තරලා දාලා ඔහේ නිකන් ඉන්නවා නම් ඕන දෙයක් වෙද්දෙන් කියලා. ඉතින් එයා ඉතින් අපිව වැළඳ ගන්න ඉතින් අපි ඉඳ දීලා ඉන්නවා. <laughs> ඉතින් අතන සමත සමාධියක් තියෙන්නේ. ඉතින් සමත සමාධියට උතර නිකන් අපි එයා අපිව වැදලා ගන්නවා. අපි ඒක ඇතුළට යනවා. ගිහිල්ලා ඉතින් කොහේ ඉන්නෝ. <laughs> ඉන්න විතරයි තියෙන්නේ එතනට ගිහිල්ලා. හොඳයි. හොඳයි මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. ඉතින් අදත් අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ පිංතුන් ඒ වගේම ධර්ම දේශනාවකට සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා තම තමා තුළ සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සිළු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සිළු පිං කැමති දෙවියෝත් මේ පිං අනුමෝදන් වෙත්වා. යම්තාක් අසරණ සත්ත්වපිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු.